නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත පින්වතුනි අද දවසේත් ඔබ සූදානම් වන්නේ ලෝකේ කලාතුරකින් පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පෙන්වවදාල උතුම් විමුක්ති මඟ අපේ ජීවිතය තුළින් ප්‍රායෝගිකව අත්දකින්නේ කොහොමද කියන වැඩ පිළිවෙල ඉගෙන ගන්න. පිංගතුනි මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන එක දුර්ලභයිද බහුලයිද කොච්චර දුර්ලභයිද අති දුර්ලභයි අති දුර්ලභ ධර්මයට වැදගත්කමක් දිය යුතුද නැද්ද කොච්චර වැදගත්කමක්ද විශාල වැදගත්කමක් අපේ ජීවිතයට වඩාද අඩු වෙන්නේ. ජීවිතේ නේ ජීවිත ගණනාවකට වඩා වැදගත්කම දෙන්න ඕනනේ. කාගේ ධර්මයටද බුදුරජාණන් වහන්සේගේ ධර්මයටද අපට තේරෙන ධර්මයටද බුදුරන් වහන්සේගේ ධර්මයටද අපට වැඩෙන දෙයටද බුදුරන් වහන්සේගේ ධර්මයටනේ අපි මෙච්චර කාලයක් සංසාරේ ආවේ විද්‍යාවෙන්ද අවිද්‍යාවෙන්ද අවිද්‍යාව කියන්නේ නුවණ තියෙන එකක්ද මෝඩකමක්ද? මෝඩකමට හම්බෙන දේ හරිද වැරදිද? අපට තේරෙන දේ හරිද වැරදිද? වැරදිනේ. එහෙනම් අපි තනදී යුක්ති කොතෙන්ද? බුදුරයන් වහන්සේගේ. එහෙනම් කොච්චර වැදගත්ද ඒකනේ? අසාමාන්‍ය වැදගත්කමක් තියෙනවා. හැබැයි මේක වචනයකින් විතරක් විය යුතු නෑ. අපට ඒක සත්‍ය වශයෙන්ම ඒ වැදගත්කම හම්බ වෙන්නට ඒ වැදගත්කම හරියටම හම්බෙච්ච කෙනාට විතරයි කවුරු පෙන්නපු මග යන්න පුළුවන්ද? බුදුරජාණන් වහන්සේ පෙන්නපු මග නැත්තම් යන්න බෑ. විමුක්තියක් හොයන මං කලිනුත් පැහැදිලි කරා බුදුරන් වහන්සේ විතරද විමුක්තිය හොයන මග පෙන්වලා නෑ. තව ඕන හතරක් කට්ටිය පෙන්වා දෙනවා. අතීතීත් හිටියා දැනුත් ඉන්නවා. හැබැයි විමුක්තිය ලබන්න පුළුවන්ද? බෑනේ. විමුක්තිය ලබන්න පුළුවන් කවුරු පෙන්වන මගින්ද? එහෙනම් අපට දැන් මොකක් හරි විමුක්තියක්ද අවශ්‍ය? නැත්නම් බුදුරන් වහන්සේ පෙන්වපු ක්‍රමයට විමුක්තිය හොයන එකද අවශ්‍ය? බුදුරන් වහන්සේ පෙන්වපු ක්‍රමයට. බුදුරන් වහන්සේ පෙන්වපු ක්‍රමයට විමුක්තිය හොයනකොට ඉස්සල්ලාම ලැබෙන ප්‍රතිඵලය මොකද්ද? කාමරාගේ දුර වෙන එකද, පටිගේ දුර වෙන එකද, සක්කාය දිට්ඨිය දුර වෙන එකද? එහෙනම් අපි බුදුරන් වහන්සේ පෙන්නපු මාර්ගය අනුගමනය කරද්දී අපි අත්විඳිය යුතු පළවෙනිම ප්‍රතිඵලය මොකද්ද? සක්කාය දිට්ඨිය දුරු වෙන්නේ නැතුව වෙන මොන හරි අධ්‍යයනයක් අපි අත්දැක්කොත් බුදුරන් වහන්සේ කියපු දේ අපට හම්බෙලාද නැද්ද? නැහනේ. මොකද බුදුරන් වහන්සේ පෙන්ලා දෙනවා කුමක්ද පළමුවෙන්ම දුරු කළ යුත්තේ කියලා. සක්කාය දිට්ඨිය. එහෙනම් බලන්න ඕනේ අපි වඩන වැඩපිළිවෙල තුලදී බුදුරන් වහන්සේ පෙන්නපු මඟ වඩනකොට අපට බුදුරන් වහන්සේ කියපු දේද ඉස්සල්ලා හම්බ වෙන්නේ කියලා. එහෙම කළොත් අපි කරන වැඩේ බුදුරන් වහන්සේ කියපු දේද නැද්ද? එහෙම එහෙම නොවුනොත් අපි කරන වැඩේ බුදුරන් වහන්සේ කියපු දේද නැද්ද? නෑ. එහෙනම් උන තම තමන්ට තේරුම් ගන්න පුළුවන්. එච්චර මේක අර සංකීර්ණ නෑ. හැබැයි තීක්ෂණ භාවයකින් ප්‍රත්‍යක්ෂ දාපක් ප්‍රායෝගිකයි. අපි බලන්න අපි භාවනා කරනකොට අපි ප්‍රායෝගිකව පුරුදු කරනකොට අපට හම්බෙන්නේ ඉස්සරලාම සක්කාදිට්ඨිය දුර වෙන එකක්ද? කාමරාගය දුර වෙන එකක්ද කියලා. අන්න කාමරාගය දුර වෙන දේ නම් බුදුරණවහන්සේ කිව්ව දෙයද නැද්ද කියලා බලන්න. බුදුරණවහන්සේ කිව්ව දේ තුල ඉස්සලා හම්බෙන්න ඕනේ මොකක්ද දුර වෙන එකද? සක්කා. සක්කාදිට්ඨිය දුර වෙන්නේ සිතවිල්ලකින්ද ප්‍රායෝගිකවද? ප්‍රායෝගිකව සක්කායදිට්ඨිය දුරු වෙනවා කියන්නේ ප්‍රායෝගිකව මම වැරදි බව හම්බෙන්නේ කෙනේ. එහෙනම් බුදුරුන්ගේ ධර්ම කොච්චර වැදගත්ද? අසාමාන්‍ය වැදගත්කමක් තියෙනවනේ. මගපලලාභීන් වැඩි අතීතෙද දැන්ද? අතීතේ. මගපලලාභීන් විතර නෙමෙයි සාමාන්‍යයෙන් අපි ගත්තොත් මිනිස්යාගේ දියුණුවත් වැඩි අතීතෙද දැන්ද? මම ඒකට පුංචි උදාහරණයක් කියන්නම්. ඉස්සර මිනිස්සුන්ට මේ මගබලලාභී කතාව නැතුව ඉස්සර මිනිස්සුන්ට පුළුවන් නේද ඈත තියෙන සද්ද අහන්න. බැයිද පුළුවන්? මොකක් දිනු කරලද? හිත දිනු කරලානේ. ඒ කියන්නේ දිබ්බ චක්කුව ඇති කරගෙන බලුවා දිබ්බ සෝතේ. හිත දිනු කරාම දිබ්බ සෝතය තියෙනව නේද? දැන් අපට අතීත සද්ද ඈත සද්ද අහන්න බැයිද? පුළුවන්. අපි කොහොමද අහන්නේ? කොම්පියුටරෙන් ෆෝන් එකෙන් දැන් දියුණුනේ හිතද භෞතික වස්තුවක්ද? ඒතර අතීත මිනිස්සුන්ගේ දියුණුනේ හිතද භෞතික දෙයක්ද? අද දියුණු හිතද භෞතික දෙයක්ද? ඒතර අතීත මිනිස්සුද නෝනක්කාර දැන් මිනිස්සුද? අතීත මිනිස්සුනේ. ඒ අතීත මිනිස්සු හිතනේ දිනු කරේ. අපි දිනු කරේ භෞතිකේ. අතීත මිනිස්සුන්ට පුළුවන්කමක් තිබුණද ඈත තියෙනව බලන්න. මොකෙන්ද පුළුවන්කම දිබ්බ චක්කු හිත දියුණු කරලානේ. අපටත් බෑ ඈත තියෙනව බලන්න. අපි කොහොමද බලන්නේ? කම්පියුටරෙන්, ටීවී එකෙන්, ඉන්ටර්නෙට් එකෙන්. අපට දියුණු වුණේ අපේ හිතද භෞතික දෙයක්ද? අතීත මිනිස්සුන්ගේ දියුණුනේ. ඒතකොට දියුණුව අපිද අතීත මිනිස්සුද? අතීත මිනිස්සු. අතීත මිනිස්සුන්ට පුළුවන් වුණා නේද උඩින් යන්න? උඩින් ගියේ කොහමද? හිත දියුණු කළා නේ. මුළු කයම උඩින් අර යන්න පුළුවන්. අපටත් උඩින් යන්න බෑ. පුළුවන්. අපි යන්නේ කොහමද? ප්ලේන් එකෙන්. ඒතොර අපට අපි තුල දියුණු වුණේ හිතද භෞතිකයේද? අතීත මිනිස්සුන්ගේ දියුණුවනේ. ඒතොර දියුණු අපිට ඒ කට්ටියද? ඒ කට්ටිය. තවත් ඒවා ඊට වඩා තිබ්බා. එතකොට දැන් අපිට තේරෙනවා නේද අපිට අතීත මිනිස්සුන්ගේ තිබුණ හැකියාවෙන් අංශු මාත්‍රයක් නැහැ කියලා. තේරෙනවද? අතීතයේ තිබිච්ච මිනිස්සුන්ගේ හැකියාවෙන් අංශු මාත්‍රයන් එන අතීත මිනිස්සු කොච්චර දියුණුද නේ? අපි දියුණු නැහැ. මම තව කාරණාවක් කියන්න. මගපල ලැබුවේ අතීතයේද වැඩිපුර දැන්ද? අතීතේ. ඔන්න අතීතේ මගපල ලබන්න රහස. අතීතේ තිබුණාද ගල්වල කොටලා කොට කෙට් කොටලා ධර්මයේ තිබුණාද? බුදුරණවහන්සේ ඉන්න කාලේ නෑනේ. අතීතේ පොත්වල ලියලා තිබුණාද? අතීතේ කම්පියුටර් වල තිබුණාද? අද කියපු බණක් බුදුරණන් අද කියපු බණක් ටෙලිෆෝන් කරලා මෙල්බන් වලට කියන්න පුළුවන්කම තිබ්බද? එතකොට අතීතයේ මේ ධර්මය කියලා සෙල්ලිපියක පොතක දුරකථනයෙන් අන්තර්ජාලයෙන් කිසිසේකින් තිබ්බද? අතීතේ මිනිස්සු ගැන හිතලා බලන්න. ඒ මිනිස්සු බුදුරණවහන්සේ කිව්වේ දන්නවා මේ පැවිද්දෝ නෙමෙයි ගිහියෝ. ගිහි මිනිස්සු බුදුරණවහන්සේගේ ධර්මය දන්නවා. කම්පියුටරෙන් දැනගත්තේ කම්පියුටරෙන්ද? ෆෝන් එකකින් කෝල් කරලා කිව්වද කවුරු හරි? ගලක කොරලා තිබ්බද කොහේ හරි? පොතක ලියලා තිබ්බද කොහේ හරි? නමුත් බුදුරණවහන්සේ කියපු දා කාරණාව අතීත මිනිස්සු දන්නවා. ධර්ම විතර නෙමෙයි විනයත් දන්නවා. භික්ෂූන්ට කියලා දෙනවා. ඕක බුදුරණවහන්සේ පනවලා තියෙන්නේ. භික්ෂූන්ට කියලා දෙනවා. කවුද කියලා දෙන්නේ? ඒකට මඟපල් ලැබුවද නැද්ද? මඟපල් ලැබුවා. එතකොට එයාලා ඒ ධර්මයේ එච්චර දන්නේ කම්පියුටර් තිබිලාද? පොතක ලියලා තිබිලාද? දැන් බුදුරණාහි කියපු දේ දන්නේ. කවුරු ටෙලිෆෝන් කරලා කියලා තියනවද? ගලක කොටලා තිබ්බද කොහේ හරි? කොහොමද දන්නේ? කිව්ව ගමන් කොහේ හරි ඒක හොයාගෙන මතක තියාගන්නද නැද්ද? ඇයි? ඒක වැදගත්ද නැද්ද? අත්‍යවශ්‍යද නැද්ද? එයා මගපල් ලැබුවද නැද්ද? අද අපට ධර්මයේ බුද්ධ වචනේ පිරිසුදු බුද්ධ වචන අනුන්දස කියන එක නෙමෙයි පිරිසුදු බුද්ධ වචනේ. කම්පියුටරේ තියෙනවද නැද්ද? අන්තර්ජාලය තියෙනවද නැද්ද? මේ අනුමුදස යහුදුර කියන එක නෙමෙයි. මොකද්ද? බුදුරයන් වහන්සේ කියපු ධර්මයේ. ඊළඟට පොත්වල තියෙනවද නැද්ද? කාගෙන් හරි කෝල් කරලා අහන්න පුළුවන්ද නැද්ද? ගල්වල කොටලා තියෙනවද නැද්ද? අපි දන්නවද නැද්ද? අපිට මගපල් ලබන්න පුළුවන්ද බැයිද? බැහැ. එයි වැදගත් නෑනේ. මං කියපක තේරෙනවද? අතීත මිනිස්සුන්ගේ ගල්වල කරලා තිබ්බේ නෑ. පොත්වල ලියලා තිබ්බේ නෑ. ටෙලිෆෝන් කළ කවුරු කියන්න හිටියේ නෑ. අන්තර්ජාලය නෑ. කිව්ව ධර්මයේ හොඳට දන්නවා. ඒ නිසා මොකද බුදුරජාණන් වහන්සේ කියපු දේ. ඇයි හොඳට දන්නේ? එච්චරම වැදගත්. මේ වැදගත් කියන්නේ වෙන කාගේවත් දෙයක් නෙමෙයි. ආනමදසියා මුදුරංගිකවත් නෙමෙයි. ඊළඟට තව කාගේ හරි එකක්වත් නෙමෙයි කවෙකද? බුදුරජාණන් වහන්සේ කියපු එක. ඉච්චර වැදගත් මේ මිනිස්යන්ට. ඒ නිසා මේ මිනිස්සු එක මතක තියාගත්තද නැද්ද? අර මුකුත් නැතුව. මේ මිනිස්සු ධර්මයේ දැක්කද නැද්ද? ඇයි දැක්කේ අරක ඉච්චර වැදගත් නිසා. අද අපිට කම්පියුටරේ තියෙන ඉගෙන ගන්න බැයිද ධර්මයේ? ඔබට බැයිද ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා සූත්‍ර පිටකයේ මේ සූත්‍රය මේකයි කියලා බලන්න හැකියාව නැද්ද? පොත්වල නැද්ද ඔබට හොයාගන්න? කායින් හරි කෝල් කරලා අහගන්න බෑනේ. එතකොට ඔබ දන්නවද ඔබ ඒක? දැන් ඔබ හොඳට හිතන්න මම මෙච්චර දවසක් මේ දවස් දෙක තුනේ මතු කරපු සූත්‍ර කාරණා සමහර ඒවා ඔබ දන්නවද? එතකොට එහෙනම් බලන්න ඒ පොත්වල තියෙනවද නැද්ද? අන්තර්ජාලයේ තියෙනවද නැද්ද? ඇයි අපි දන්නේ නැත්තේ? වැදගත් නිසාද නැති නිසාද? නැති නිසා. එහෙනම් බලන්න ධර්ම දකින්න පුළුවන් වෙන්නේ බැරි වෙයි. බැහැ. එහෙනම් අපට වැදගත්කමෝකිට ඇතිවිය යුතුයිද නැද්ද? අතීතේ මිනිස්සුත් එක කල්පනා කරලා බලන්න. අද ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? ධර්ම නැති එකද? අවබෝධ කරගන්න බැරි එකද? කාගේ වැරද්දද? තමන්ගේ වැරද්ද නේද? තමන් තන දීලා නැත්තේ මොකටද? තන දීලා නැත්තේ මොකටද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනිත් ඒවට තැන තියෙනවා. අපිට මොනවාරි කරනකොට වැඩෙනවනම් ඒකට ෂෝක් විදිහට තැන තියෙනවා. කවුරු හරි කියන දෙයක් අපිට තේරෙනවනම් ආ ඒකට තැන තියෙනවා. කවුරු හරි මොනවා හරි වචන පොඩ්ඩක් ගලපලා හිමි කළා කියනවනම් ආ ඒක හොඳට මතක තියෙනවා. හැබැයි මතක නෑ මොකද්ද? අනේ අර බුදුරයන් වහන්සේ කිව්ව දේ. ඇයි ඒක මතක නැත්තේ? වැදගත් නෑ. වැදගත් නම් මතක හිටිනවද නැද්ද? වැදගත් දෙයක් අපට අවශ්‍යද නැද්ද? මම තව පුංචි උදාහරණයක් කියන්නම්. ඔබ අහලා ඇති නේද අන්දරේ කතන්දර? අහලා තියෙනවනේ. ඔන්න අන්දරේ දවසක් හොඳට කාලා බඩ පුරවගෙන රජතුමා ළඟට එනවා. රජතුමා ළඟට ආවම අන්දරේ තේ රජතුමා කියනවා අන්දරේ බත් තියනවා කනවද කියලා. අනේ ස්වාමීනි බඩ පිරලා කන්න බෑ. කිරි තියනවා කන්න පුළුවන්. ආ රජතුමනි කන්න පුළුවන්. ඉතින් උඹේ ඔච්චර බඩ පිරලා නම් කිරි කන්නේ කොහොමද? රජතුමා මම ඔබට උදාහරණයක් කියන්න. ඔන්න හිතන්න කාමරයක් නැත්නම් හිරකොඩුවක් තියෙනවා. මේ කාමරයට ඇඟිල්ලක් ගහන්න බැරි වෙන මිනිස්සු පුරවනවා. ඒ කියන්නේ ඉච්චරට මිනිස්සු පුරවනවා. එතකොට තව මිනිස්සු දාන්න එනකොට ඒ මිනිස්සයා දාන්න බෑ ඒකට. ඇයි? එච්චරට පිළිලා ඇඟිල්ලක්වත් ගහන්න බෑ. රජතුමනි ඊළඟට දැන් ඔබ එනවා ඔකට යන්න. ඔබට යන්න බැරි වේද ඔබට? රජතුමාට යන්න බැරි වේද ඒ කාමරයට? ඇඟිල්ලක්වත් ගහන්න බෑ. යන්න බැයිද? පුළුවන්. ඇයි යන්න පුළුවන්? ඉඩ දෙනවා. ඇඟ මිනිස්සු කිටි කිටි ඈතට දෙනවා. ඇයි? වැදගත්ද මිනිස්සයා නැද්ද? ශේෂ්ඨයිද නැද්ද? උතුම්ද නැද්ද? අර නිකම් මිනිස්සෙක් වැදගත්ද? නෑනේ. වැදගත් වුණොත් අපට යමක් ඉඩ තියෙනවද නැද්ද? ඒකට අපට තනක් තියෙනවද නැද්ද? අපි ධර්ම ඉගෙන ගන්න නැත්තේ ඇයි? ඈ? නැති නිසා. අපි බුද්ධ වචන ඉගෙන ගන්නව අපට වැදගත් නෑ. කවුරුත් කියන එකක් නෙමෙයි. අනුමුදසිය හඳුරු කියන එක නෙමෙයි. අපට බුද්ධ වචනේ පොත්වල තියෙනවද නැද්ද? ඉන්ටර්නෙට් එකේ තියෙනවද නැද්ද? කායෙන් හරි අහලා දැනගන්න පුළුවන්ද නැද්ද? එච්චර හැකියාව තියෙනවා. අතීත මිනිස්සුන්ගේ මුකුත් තිබ්බද? මුකුත් තිබ්බේ නෑ. ඒත් මේ මිනිස්සු දන්නවද නැද්ද? මේ මිනිස්සු අවබෝධ කළාද නැද්ද? වැරද්ද අපේද වෙන කාගේවත්ද? හාමුදුරු කෙනෙක් වැරද්ද තියනවද? නෑ කාගේද වැරද්ද? අපේ. එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ අපේ නෙමේද? කවුරු මොනවා කිව්වත් දැන් අතීතේ නම් පොතකවත් තිබ්බේ නෑ කියලාගෙන මොකේවත් තිබ්බේ නැති නිසා මොන හරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කියලාගෙන දැන් එහෙම තියනවාද? ඕන කෙනෙකුට අද වෙන ආගමක කෙනෙකුට උනත් ධර්මය ඉගෙන ගන්න බැයිද? පුළුවන්. හැබැයි අපි ඉගෙන ගත යුතුයි බුදුරණවහන්සේ කියපු දේ විදිහටම. අද සමාජයේ ප්‍රශ්නේ තියෙන්නේ තම තමන්ගේ. අපි හැමෝම කරන්නේ පින්වතුනි අපට තේරෙන දෙයක්. අපි හැමෝම කරන්නේ අපට වැඩෙන දෙයක්. අපි හැමෝම කරන්නේ අපට හිතෙන දෙයක්. අපිට මෙච්චර කාලයක් තේරුණ දේ අපට මෙච්චර කාලයක් වැඩුණ දේ අපට මෙච්චර කාලයක් හිතුණ දේ විද්‍යාවෙන්ද තියෙන්නේ අවිද්‍යාවෙන්ද තියෙන්නේ අවිද්‍යාවෙන් තියෙනදී හරිද වැරදිද? වැරදි නේද? එහෙනම් අපට මෙච්චර කාලයක් හිතිච්ච දැන් හිතෙන ඒවා ඔක්කොම හරියවද වැරදිද? මේ ලෝකයේ විද්‍යාවෙන් යමක් කිව්වේ කවුද? රහතන් වහන්සේ නමක් විද්‍යාවෙන් කිව්වේ කවුරු කිව්වද? පසේ බුදුරන් වහන්සේට විද්‍යාවෙන්මක් ලෝකයේ සත්‍ය එළි කරන්න පුළුවන්ද? බෑ. එහෙනම් රහතන් වහන්සේ නමක් කිව්වේ කාරිකර්ද? එහෙනම් විද්‍යාවෙන් යුක්තව යමක් හරිදේ කිවිය හැකි එකම එකනවද? රහතන් වහන්සේ නමකට හෝ මගපලලාභී වෙන කෙනෙක් කියන්නේ ශ්‍රාවකයෙක් නේ. ඒ ශ්‍රාවකයා දෙන්නේ විද්‍යාවෙන් යුක්ත කවුරු කියපු දෙයක්ද? ශාස්ත්‍රඥ වහන්සේ. එහෙනම් අපි ඉගෙනගත යුත්තේ කවුරු කියපු ධර්මයක්ද? ශාස්ත්‍රඥ වහන්සේගේ ධර්මයන්නේ. ඇයි ඒක විතරනේ විද්‍යාවෙන් තියෙන්නේ? අනිත් ඔක්කොම අවිද්‍යාවෙන්ද විද්‍යාවෙන්ද තියෙන්නේ. එහෙනම් අපට වැදගත් යුත්තේ අනුමුදස්ස කියන එකද? නෑ. කවුරු කියන එකද? බුදුරජාණන් වහන්සේ. සාරිපුත්තු ස්වාමීන් වහන්සේ කිව්වා කිව්වත් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ කිව යුත්තේ කවුරු කියපේකද? සාරිපුත්තු ස්වාමීන් වහන්සේ කදහසක්ද? බුදුරජාණන් වහන්සේ. මොකද සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ශාස්ත්‍රූ කෙනෙක්ද ශ්‍රාවකයෙක්ද? ශ්‍රාවකයා කියන්නේ ශාස්ත්‍රූ වරු කිය අදහසද අලුත් අදහසක්ද? අලුත් අදහසක් කියන්නේ ශ්‍රාවකීද සාස්ත්‍රුකෙනෙක්ද? සාස්ත්‍රුක. එන සාරිපුත්තු සාමණේර සාස්ත්‍රුකෙනෙක් නෙමෙයිනේ. ශ්‍රාවකී. මේ ලෝකේ සාස්ත්‍රුකෙනෙක් හැටියට සරණ යා යුත්තේ එක්කෙනෙක්ද ගොඩක්ද? ඒ කවුද? බුදුරන් වහන්සේද සාරිපුත්තු ස්වාමීන් වහන්සේද අනුමද ශ්‍යාමුදුරවන්වද නැත්නම් වෙන කවුරු හරිද? අපිට වෙන කවුරු හරි සරණ ගියොත් අපි සාස්ත්‍රුව හැටියට ගොඩක් අය තෝරගන්නද නැද්ද? අපිට නම් එක සාස්ත්‍රුකෙනයි නේද? ඒ කවුද? ශ්‍රාවකයෝ හැටියට සරණ යන්නේ පිරිසක්ද නැද්ද? ඒ පිරිස කිව යුත්තේ ශාස්ත්‍රූගේ අදහසද ඒ එයාලගේ අදහසද? ශාස්ත්‍රූගේ අදහස. යම් කිසි පිරිසක් කවුරු හරි කියනවා නම් එයාගේ අදහස එයා බුදුරන් වහන්සේව ශාස්ත්‍රවලින් පිළියරන්ද නැද්ද? පිළියරන්නේ. අපි එහෙනම් එයාගේ අදහස පිළිගත යුතුයිද? නෑ. අපි පිළිගත යුත්තේ කාගේ අදහසද? අපිට අමතකයි අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ කියලා. අපට කවුරු හරි අපට මොන හරි කරන්න පුළුවන් දෙයක් තේරෙන දෙයක් කිව්වනම් ඇති. මොකද අපේ බුදුරජාණන් වහන්සේ අපට අදාළ නැහැ. අපි එච්චරට බුදුරජාණන් වහන්සේට තැනක් දීලා නැහැ. වචනෙන් කියනවා හිතනවා. නමුත් අනේ බුදුරජාණන් වහන්සේ අපේ පාදවිල්ල තරම්වත් වටින්නේ අපට මොනවා හරි කවුරු හරි කරන්න දෙයක් කියවනම් මොනවා හරි තේරෙන දෙයක් කියවනම් ඒක එච්චර වැදගත්. අර බුදුරු කියපුවා එච්චර වැදගත් නෑ. එහෙනම් අපි බුදුරණවහන්සේට කොච්චර තනක් දිව යුතුයිද? සතර මහා උපදේශ බුදුරණවහන්සේ වෙනනවා. යම් කිසි තේර වික්ෂුවක් කීවත්, රහත් කියලා සම්මත කෙනෙක් කීවත්, ලංකාවේ ලෝකේ ප්‍රසිද්ධ කෙනෙක් කීවත්, තමමි ගුරුවරයා කීවත්, දහමට විනයට ගැලපෙන්නේ නැත්නම් ඒක ගන්න එපා කියනවා. කවුද කියන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. කවුරු කිව්වද? ප්‍රසිද්ධම කෙනෙක්. ඊළඟට රහත්යයි සම්මත කෙනෙක්. ඊළඟට තමන්ගේ ගුරුවරයා. ඊළඟට විශාල පිරිසක් කිව්වත් දහමට බුදුරණවහන්සේ ධර්මයට ගැලපෙන්නේ නැත්තම් ඒක ගන්න එපා කියනවා. අපට නම් ප්‍රසිද්ධ කෙනෙක් කිව්වොත් රහත් කියලා සම්මත කෙනෙක් කිව්වොත් තමන්ගේ ගුරුවරයා කිව්වොත් අයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අදාළ නැහැ. එයා කිව්වොත් හරිද වැරදිද? අන්න අපි ශාස්ත්‍රයේ අදහසට ඉඳලා තියනවද නැද්ද? ශාස්ත්‍රයේ අදහසට නෑ. ඇයි ඒකට හේතුව? අපි බුදුරන් වහන්සේගේ ධර්මය ඉගෙන ගන්නෑ. බුදුරන් වහන්සේගේ ධර්මය අපි ඉගෙන ගත්තේ නැතිනම් අපිව තව කෙනෙකුට රැවට්ටිවේ හැකිද බැයිද? පුළුවන්නේ? අපි බුදු අපි බුදුරන් වහන්සේගේ ධර්මය ඉගෙන ගත්තේ නැතිනම් මං සාමාන්‍ය ගොඩේ භාෂාවෙන් කිව්වොත් කවට හරි අපිව අන්දන්න පුළුවන්ද බැයිද? පුළුවන් නේ. එතකොට වැරද්ද අන්දන කෙනාගේද අපේද? ඇයි අපි වැරද්දේ? අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙනගෙන නෑ. ඒ නිසා පින්වතුනි අපි හොඳට බලන්න ඕනේ බුදුරජාණන් වහන්සේ ධර්මය මොකද්ද කියලා. දැන් ඔබ මම කියන කාරණාව එක්ක ඔබට බැයිද බුද්ධ වචනේ හොයලා බලන්න. දැන් ඉස්සර වගේ නම් ඉස්සර නම් ගෝලයා ගුරුවරයාට පුදුම ගරු සත්කාරයක් කරමින් හිටියේ ඇයි? ගුරුවරයා තමයි දන්නේ බුද්ධ වචනේ මොකද්ද කියලා. පොතේ තිබෙන්නේ නැහැ. ඉන්ටර්නෙට් වල තිබෙන්නේ නැහැ. දැන් ඔබට නැද්ද ඒක හොයාගන්න කොහේවරි? එහෙනම් ඔබයි මමයි අතර වෙනසක් තියෙනවද? ශ්‍රාවකත්වය ගත්තා. වෙනසක් නැහැ. ඔබත් බුදුරන් වහන්සේගේ ශ්‍රාවකයෙක් නම් මමත් බුදුරන් වහන්සේගේ ශ්‍රාවකයෙක් නම් ඔබ කිය යුත්තේ බුදුරන් වහන්සේ කිව්ව දෙයද නැද්ද? මම කිව යුත්තේ බුදුරණවහන්සේ කිව දෙයද නැද්ද? මං අලුත් විශේෂ කෙනෙක්ද? මගේ වෙනසක් තියෙන මොකද්ද මේ සිවුර විතරයි. වෙන වෙනසක් නෑ. මං අලුත් අදහසක් කියන කෙනෙක්ද? නේ මම කියන්නේ බුදුරණවහන්සේ කියපු දේ. ඔබටත් ඔබ කියන්න බැයිද? ඔබටත් ඔබ කියන්න පුළුවන්. හැබැයි වෙනස තියෙනවා මම පැවිද්දේ. හැබැයි අපේ තිබිය යුතු අදහස මොකද්ද? සාස්තුන් වහන්සේගේ අදහස. අපි අද ඒක දන්නේ නෑ පින්වතුනි. ඒකයි ප්‍රශ්නේ. අපි වෙන වෙන දේවල් දන්නවා. දැන් හතිපට්ඨාන කියලා මම ඊයහුවා. අපි සතිපට්ඨාන කියලා දැනගත්තේ බුදුරණවහන්සේ කිව්ව දෙයද නැත්නම් කවුරු හරි කරන්න කිව්ව දෙයක්ද මෙච්චර කාලයක් ආව දෙයක්ද මෙච්චර කාලයක් ආව 2563කටත් එහා වෙන්න පුළුවන් මොකද ඒ කාලේ ඉඳලම බුදුරණවහන්සේ කියන හතරම් ප්‍රතිරූප ගාවා කියලා. දැන් අපිට මේ වෙනකොට සුපිරිසිදු බුද්ධ වචනේ තියෙනවද නැද්ද සතිපට්ඨාන සූත්‍රය හැටියට? අපි ඒකද කතා කරන්නේ වෙන එකක්ද? එතකොට වැරද්ද තියෙන්නේ කොතනද? අපි බුද්ධ වචනයටම තැන නොදුන්න එකනේ. ඒ නිසා පින්වතුනි මම මේ අද කියන දේශනාව කරන්න කලින් ඔබට මතක් කළේ. ඔබට පුළුවන්කමක් තියෙනවා නම් මම කියන කාරණා බුද්ධ වචනයට ගැලපෙන්නේ නැති දෙයක් කරන්න මට පෙන්නන්න. මොකද හේතුව? මම මගේ අදහසක් කිව්වොත් ඒක මම කරන සාසන විරෝධී දෙයක්. මම මගේ අදහසක් කිව්වොත් ඒක මම කියන්නේ ශාස්ත්‍රු කෙනෙක් හැටියට වෙලාද ශ්‍රාවකෙක් හැටියට වෙලාද? ශාස්ත්‍රු කෙනෙක් හැටියට වෙලා මම කිව්වොත් මම කියන්නේ දෘෂ්ටියක්ද නැද්ද? මොකද මේ ලෝකේ එක ශාස්ත්‍රු වෙනා නේද ඉන්නේ. එහෙනම් ඔබට මම කියන කාරණාව බුද්ධ වචනයට ගැලපෙන්නේ නැත්නම් ඔබ මට පෙන්වන්න. ඒක මට කරන ලොකු උපකාරයක්. මොකද හේතුව අපි ඔක්කොම මේ සසර යන අයනේ. මම මෙතන මාන්නෙන් හරි මම තමයි දැන් කෙරුමා. මට තමයි මේක හොඳට තේරෙන්නේ. හරි දැන් මම තමයි ඔබට කියලා දෙන්නේ. එහි මේකද තියෙන්නේ. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියන්නේ පාවිස්සක් වගේ කියනවනේ. පාවිස්ස මොකද්ද කරන්නේ? පාවිස්සේ කකුල් පිහිනවනේ. කවුද කකුල් පිහින්නේ? ඔක්කොමලනේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ වගේ. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියන්නේ ප්‍රඥාව වැඩි කෙනාද අඩු කෙනෙක්ද මේ ශාසනයේ? ඒත් ප්‍රඥාව වැඩි වෙනකොට වෙන්නේ හොඳ වියනක් වගේ වෙලාද පාපිස්සක් වගේ වෙලාද? සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියන්නේ අංකඩිච්ච ගුණෙක් කියනවා. අංකඩිච්ච ගුණා කියන්නේ ගොංගරට ගියන පස්සේ චණ්ඩිකම් වෙන්නන්න පුළුවන්. ඇයි අන්නේ යන්නේ? ඒ කවුද ප්‍රඥාව වැඩි කෙනාද අඩු කෙනාද? වැඩි කෙනා කියලා අකසන. රොඩි කොල්ලෙක් වගේ කියනවා. එහෙනම් රොඩි කොල්ලෙක් කවුද අපි ගණන් ගන්නවද? උට ගහන එකනේ කරන්නේ නේද? ඒ වගේ කියන සාරිපුත්‍ර ස්වාමීන්. කවුද? ප්‍රඥාවෙන් වැඩිම කෙනා. අපිට නම් ප්‍රඥාව වැඩිවෙනකොටම අපි උඩින් නේද යන්නේ. මම හොඳට භාවනා කරනවා. අම්මා පුදුම විදියට සංවරයෙන් ඉන්නවා. මට ලොකු තනක් තියෙනවා. මම මට හොඳට සලකනවා. මේ අපිට මේ ප්‍රඥාව වැඩිද අඩුද එතකොට? අඩුයි නේද? බුදුරණවහන්සේගේ ශ්‍රාවකයන් ලක්ෂණේ කොහොමද? වෙනස කොහොමදනේ? අවබෝධයේ අපේ හැසිරීමේ වෙනස. එහෙනම් දැන් මම දන්නවා අනුමුදස්සි කියන්නේ හොඳ දන්න කෙනෙක්. ධර්මයේ හොඳට හදාarලා තියෙනවා. ලොකු මාන්නයක් දීලා මුදුම සත්කාර කරන්න ඕනේ. මොකද්ද මේ? සක්කාය දිට්ඨිය වැඩෙනවද? සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනවද? බුදුරණවහන්සේගේ ධර්මයේ කියනකොට ඉගෙන ගන්නකොට සක්කාය දිට්ඨිය වැඩෙනවද ප්‍රහාණය වෙනවද? එතකොට දැන් මං කරන වැඩේ මම මුදු දන්න කෙනෙක් කියලා මම දැන් කැපිලා පේනකොට වැඩි වෙනවනේ. එහෙනම් පින්වතුනි අපි ඔක්කොම ශ්‍රාවකයෝ නේද? එහෙනම් පින්වතුනි ශ්‍රාවකත්වයෙන් නටව මම කියන කාරණාව හැබැයි පින්වතුනි මං කියන කාරණා මොනවා හරි වැරදි කියලා පෙන්විය යුත්තේ බුදුරන් වහන්සේ කවුරු හරි විග්‍රහ කරපු එකක් එක්ක නෙමෙයි බුද්ධ වචනේ තියෙන එකත් එක්ක මෙන්න මේක වැරදි කියලා පෙන්නනවා නම් මං හරි කැමතියි. ඒ මගේ වැරද්ද හදාගන්න. හැබැයි මේ වෙන කවුරු කියලා හරියන්නේ. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කිව්වොත් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියුවේ බුදුරණවහන්සේ අනුදැනලා තියෙනවා. මොකද හේතුව? සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේලාගේ ගති ඒක. හැම වෙලෙම කියනවා යමක් කියලා ඉවරලා මේක බුදුරණවහන්සේගෙන් අහන්න. බුදුරණවහන්සේ කියන්නේ පිළිගන්න. එතකොට ශ්‍රාවකයෙක් යම් අදහසක් ඉදිරිපත් කළොත් ඒක බුදුරණවහන්සේ අනුදැලා තියනවද නැද්ද? එහෙනම් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ යමක් කිව්ව කියලා ඒකට මේක ගැලපෙන්නේ නැහැ කියලා ඔබ කිව්වොත් ඒ කියන එක බුදුරණවහන්සේ අනුදැනපෙකක් වෙන්නට ඕන. මොකද සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කිව්වා කියලා වෙන අපි ක්‍රමයක් දන්නවද මේක දැනගන්න? දැන් ඔබට කවුරු හරි සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මේක කිව්වේ කියලා කියනවනම් ඒක ආපු ක්‍රමයක් තියෙනවනේ නේද? ඒක ඇවිල්ලා තියෙන්නේ කොහොමද? ඒක බුදුරණවහන්සේට ඇවිල්ලා කියලා හම්බව. ඇයි බුදුරණවහන්සේ කියපු දේ අපි කොහොමද දැනගන්නේ? අපි ඉස්සෙල්ලා ඒක දැනගන්න ඕනේ. බුදුරණවහන්සේ කියපු දේ අපි දැනගන්නේ කොහොමද? පොතක තිබ්බමනේ අපි කොහොමද පිළිගන්නේ? මොකක්ද ඒක අපිට තියෙන මේ සාක්ෂි? පිටකියන් පිළිගන්නේ කොහොමද? දැන් ඔබට තර්කත් සමාජය නැද්ද? තරග තියෙනවා. අපිට කොහොමද මේක පිළිගන්නේ? පිළිගන්න තියෙන මයික ක්‍රමයක් කියන්නම්. දැන් අපි අපි දැන් මේක අධ්‍යයනය කළ යුතු නුවණින් නේද හැම එකම. ඔබ දන්න ධර්මයේ හැටියට අහලා තියෙනව නේද ආනන්ද ස්වාමීන් වහන්සේ ගැන. අහලා තියෙනවනේ. ආනන්ද ස්වාමීන් වහන්සේ කියන්නේ කවුද? ධර්ම භාණ්ඩාගාරික බුදුරණාහිසේක අග්‍රඋපස්ථායක බුදුරණාහිසේක උපස්ථාන කරන්න ආනන්ද ස්වාමීන් වහන්සේ බලෙන් ගියාද? ආනන්ද ස්වාමීන් බුදුරණවහන්සේ සංඝයා රැස් කරලා කිව්වා උපස්ථාන කරන්න කෙනෙක්පත් වෙන්න කියලා. ආනන්ද ස්වාමීන් ඉදිරිපත් වුණාද නැද්ද? නෑ. සාරිපුත් ස්වාමීන් ඉදිරිපත් වුණා. එක එක ඉදිරිපත් වුණා බුදුරණවහන්සේ එක්කෙනාටවත් එක ගුණන්නේ. ආනන්ද ස්වාමීන් ඉදිරිපත් උන්නේ නෑ. බුදුරණවහන්සේ කිව්වා ආනන්දයි හරියන්නේ කියලා. ආනන්ද ස්වාමීන් කැමති වුණාද නැද්ද? නෑ. ආනන්ද ස්වාමීන් කිව්වා මගේ ඉල්ලීම් ටිකක් තියෙනවා. ඒකට බුදුරණවහන්සේ එකගණන් විතරයි මම බුදුරණවහන්සේ උපස්ථාන කරන්නේ. නැත්තම් උපස්ථාන කරන්නේ නොදිලි එකක් කිව්වා. බුදුරයන් වහන්සේට හම්බෙන සිවුරු මට දෙන්න බෑ. දාණය මට දෙන්න බෑ. කුටි එන්න මට දෙන්න බෑ. ඊළඟට බුදුරයන් වහන්සේ ලැබෙන දේවල් මට දෙන්න බෑ. බුදුරයන් වහන්සේව කවුරු හරි හම්බෙන්න આવොත් ආයි බුදුරයන් වහන්සේගෙන් අහන්න බලන දෙයක් නේ මට යාව කෙලින් බුදුරයන් වහන්සේ ළඟට එක්කෙන්න පුළුවන්කම තියෙනවා. ඊළඟ එක තමයි බුදුරණන් සම්බුදු වෙච්ච මොහොතේ ඉඳලා පිරිනම් පාන මොහොත දක්වා මම නැති තැනක යමක් කිව්වද ඔක්කොම මට ආයි කියන්න ඕනේ. ඒ කියන්නේ බුදුරණවහන්සේ සම්බුදු වෙච්ච මොහොතේ ඉඳලා පිරිනම් පාන මොහොත දක්වාම යම් දෙයක් කිව්වද ධර්මයේ. ඒ ඔක්කොම මට ආයි කියන්න ඕනේ. ඔය ටිකට බුදුරණවහන්සේ එකඟ නම් විතර මම උපස්ථාන කරනවා නැත්තම් නෑ. ඒක ගුණවද නැද්ද? ඌගේ එකක් කරේ බුදුරණවහන්සේ කඩයිද නැද්ද? පොරොන්දු. කැඩුවොත් බුදුරණවහන්සේ සම්බුදුයිද නැද්ද? එහෙනම් බුදුරණවහන්සේ ඔය ඔක්කොම ඒ වගේ රැක්කා නේද? එහෙනම් අපිට ඒකෙන් එකක් තේරෙනවා මොකද? සම්බුදු වෙච්ච මොහොතේ ඉඳලා පිරිනොම් පාන මොහොත දක්වා බුදුරණන් වහන්සේ කියපු ධර්මයේ ඔක්කොම දන්නේ කවුද? දන්නේ නැහැ කියලා කාටද කියන්න පුළුවන්ද? කවුරු හරි කිව්වොත් ඔක්කොම දන්නේ නැහැ කියලා. එයා කාටද චෝදනා කළේ? බුදුරජාණන් වහන්සේට. ඇයි බුදුරණන් වහන්සේ පොරොන්දු වෙච්ච දේ කරලා නැහැ නේද? බුදුරණන් වහන්සේ පොරොන්දු වුණානේ. ඊළඟට මතක තබා ගැනීම මේ ශාසනයේ අග්‍රකවද? මතක තබා ගන්න බුල හොඳටම කාටද? ඒක කවුද කියන්නේ? බුදුරජාණන් වහන්සේ. එතකොට කවුරු හරි කිව්වොත් ආනන්ද ස්වාමීන් වහන්සේට කියපු දේවල් අමතක වෙලා තියෙනවා. කාටද චෝදනා කරන්නේ? ඇයි? ඉතින් බුදුරන් වහන්සේට පොඩ්ඩක්වත් තේරෙලා නැහැ මේ අමතක වෙන කෙනෙකුට මතක තබා ගැනීම අග්‍රස්ථාන ඉදලානේ. එහෙනම් ආනන්ද ස්වාමීන් වහන්සේ කියන්නේ මතක තබා ගැනීමෙන් අග්‍රයිනේ. එහෙනම් බුදුරන් වහන්සේ බුදු වෙච්ච වෙලේ ඉඳලා පිරිනම් පාන මොහොත දක්වා කියපු සියලු දේ ආනන්ද ස්වාමීන් වහන්සේ දන්නවද නැද්ද? අපි අපිට මොකක් හරි එකකින් කියන්න හිතුනොත් එහෙම මොන හරි අමතක වෙලා පොඩ්ඩක් හරි බැරි වෙලා ගියොත් අපි මේ චෝදනා කරේ ආනන්ද ස්වාමීන් වහන්සේට බුදුරන් වහන්සේට. ඒ බුදුරන් වහන්සේ මතක තබා ගැනීමෙන් අග්‍රයි කිව්වා. ඔක්කොම කියනවා කියලා කිව්වා. ඔක්කොම කිව්ව නේද? එහෙනම් පිරිනම් පෑවට පස්සේ ධර්මයේ සංගායනා කරනකොට ජීවත් වෙලා හිටියද නැද්ද ආනන්ද ස්වාමීන් වහන්සේ? එතකොට ජීවත් වෙලා හිටපු ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරන් වහන්සේ කියපු සියලු බුද්ධ වචනේ දන්නවද නැද්ද? අපි හිතමු ඒ වෙලේ සාරිපුත් ස්වාමීන් වහන්සේ හිටියා කියලා. පළවෙනි සංගායනාවේද මහකාශ්‍යප මහ රහතන් වහන්සේ හිටියා. අපි මේ තුන් දෙනාගේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ මහකාශ්‍යප මහ රහතන් වහන්සේගේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ තුන් දෙනාගේ මුණ ධර්මයේ බුදුරණවහන්සේ කිව්වා කියලා ඇහෙනවා. ඔබ එතන හිටියනම් ඔබ කවුරු කියපු දේද බුදුරණවහන්සේ ධර්මයට පිළිගන්නේ? සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කිව්ව දේද ආනන්ද ස්වාමීන් වහන්සේ කිව්ව දේද මහා කශ්‍යප මහ රහතන් වහන්සේ කිව්ව දේද? ඇයි ආනන්ද ස්වාමීන් වහන්සේ කිව්ව දේ පිළිගන්නේ? ඒක ඔක්කොම කිව්ව බුදුරණන් වහන්සේ මුලින් ඉඳලානේ. එහෙනම් අපට ධර්මයේ හැටියට පිළිගතයි හැකි කවුරු කිව්ව දේද? ආනන්ද ස්වාමීන් වහන්සේ කිව්ව දෙයක් නේ. ආනන්ද ස්වාමීන් වහන්සේ නොකිව්ව දෙයක් අපිට පිළිගන්න පුළුවන් බුදු වචනේ කියලා. අපි මූලිකම තැනදී යුත්තේ කරන්නේ අන්න ඒ විදිහ දෙයකින් ආනන්ද ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කළ ධර්මයේ මං කියපු දේ මොකක් හරි වැරද්දක් මං කියපු දේ බුදුරණවහන්සේගේ ධර්මයට චෝදනාවක් කියලා මට ඉදිරිපත් කරන්න මං කැමතියි. ඒක හදාගන්න. මොකද හේතුව මම සාස්ත්‍රු කෙනෙක් වෙන්න කැමති නෑ. කොයි එකෙන්ද? ආනන්ද ස්වාමීන් වහන්සේ කිව්ව එක. මොකද ආනන්ද ස්වාමීන් වහන්සේ විතරයි බුදුරණවහන්සේ කිව්ව ඔක්කොම දන්නේ. එහෙනම් පින්වතුනි අපිට තියෙන්න ඕනේ මෙන්න මේ ශ්‍රාවකත්වය. මේ ශ්‍රාවකත්වය අපට නැත්තම් අපි තුල පුහු මාන්නයක් නම් තියෙන්නේ. මාන්නය කියන්නේ කුසලයක්ද අකුසලයක්ද? මම දන්නවා මට තේරෙනවා මට වැඩෙනවා කුසලයක්ද අකුසලයක්ද? ඉතින් අපිට ඒව ඉච්චර දන්නවා. ඉච්චර දැනගන්න පින්වතුනි අපි ඒක දුරු කළ යුතුද නැද්ද? දුරු කරන්න තියෙන එකම ප්‍රතිපදාව මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පමණයි. එහෙනම් ඔන්න අපි බලමු අපි ඊයේ තවස කතා කරා සතිපට්ඨානයේ අපි ප්‍රායෝගිකව අපට හම්බෙන්නේ කොහොමද කියලා. අපිට මේක සම්පූර්ණයෙන් කතා කරලා ඉවර කරන්න බැරි වෙයි. ඔබට අවශ්‍ය නම් මම සතිපට්ඨාන සූත්‍රයේ සම්පූර්ණ සවිස්තර විස්තරයක් කරලා තියෙනවා. දේශනාව මම හිතන්නේ දැනට 8ක් කරලා තියෙනවා. පැය දෙකේ ඒවා ඔබට අවශ්‍ය නම් YouTube එකකින්, Facebook එකකින්, ඒ වගේම email පණිවිඩයක් යවලා ඔබට ඒක්ටිව් වෙන්න ගන්න පුළුවන්. සතිපට්ඨාන සූත්‍රය. ඒ වගේම අපි ඊයේ කතා කර ආහාර සම්බන්ධයෙන් ආහාර සම්බන්ධයෙන් මේ බුදු දේශනාවේ තියෙන විග්‍රහ මම සාකච්ඡා කරලා තියෙනවා, දේශනා කරලා තියෙනවා. ඒවත් YouTube එකේ තියෙනවා, Facebook එකේ තියෙනවා. ඒ වගේ email පණිවිඩයකින් අපිට ගෙන්න ගන්න පුළුවන්. අවශ්‍ය තියෙන කෙනාට ඒ ඒ විදිහට ඒක ගින්න ගන්න පුළුවන්. මොකද හේතුව අපිට මේ ඔක්කොම කතා කරන්න වෙලාවක් නෑ මේ ටික දවසට. එහෙනම් අපි බලන්න ඕනේ දැන් සතිපට්ඨානයේ අපි ඉතුරු ටිකත් අපි බලමු ටිකක් ඔක්කොම කරන්න බෑ අපට වෙලා නැහැ. තව ටිකක් අපි බලමු වඩන්නේ කොහොමද කියලා. කවුරු කියපු සතිපට්ඨානයද? බුදුරජාණන් වහන්සේ කියපේ වෙන කවුරු කියපේ හරියන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. බුදුරජාණන් වහන්සේ කිව්ව එක තව කවුරු හරි අර්ථකථනය කළා නම් එයා අර්ථකථනය කළේ ඇයි? අලුත් අර්ථකථනය කරනවා කියන්නේ අලුත් විග්‍රහයක් ඊට වඩා වැඩි විග්‍රහයක් කරන්න ඇයි යා බුදුරණවහන්සේට එච්චර තීරලා නැහැ නේද මේ ඔක්කොම දෙන්නේ ඒ කියන්නේ මිනිස්සුන්ගේ හැකියාව ගැන බුදුරණවහන්සේ එච්චර දැකලා නැහැ නේ ඒ නිසානේ අලුතින් දෙයක් දෙන්නේ නැත්නම් අලුතින් දෙයක් දෙන්න ඕනේද බුදුරණවහන්සේ හොඳට මතක තියාගන්න බුදුරජාන් වහන්සේ අපට දුන්නේ විෂයක් කියලා දෙන්න නෙවෙයි බුදුරණවහන්සේ ධර්මයේ දුන්නේ කෙනෙක් දෘෂ්ටියකට නොගිහින් ඇතුළතින් සක්කාදිට්ඨි දුර වෙන ප්‍රතිපදාවක් ඉස්මතු කරන්න නේද? බුදුරණවහන්සේ පටිසමුප්පාදයක් කියලා දෙන්නද? පංචපාස්කන්ධයක් කියලා දෙන්නද? සතිපට්ඨානයක් කියලා දෙන්නද? බොජ්ජංග කියලා දෙන්නද බුදු කෙනෙක් පහළ වෙන්නේ? සසරෙන් සසර යන සත්වයාට නිවන් මඟ උපද්දවල දෙන්නද? නිවන් මඟ ඉපදවීම සඳහා නේද ටික තියෙන්නේ. අපට නිවන් මඟ උපදින්න නැතුව අපි සතිපට්ඨානෙ දන්නවා බොජ්ජංග දන්නවා පටිසමුපාදි දන්නවා පංච පාස්කන්ධ දන්නවා හැබැයි හම්බෙලා නෑ මොකද්ද නිවන් මඟ බුදුර පහළ වෙන්න ඔය ටික කියලා දෙන නිවන් මඟ කියලා දෙන්න නිවන් මඟට නේද ඔය ටික හම්බෙන්නේ අපිට නිවන් මඟ නැතුව ඔය ටික දන්නවා හැබැයි අපි ටික දන්නේ අලුත් තව කෙනෙකුගේ විග්‍රහයක් නිසා බුදුරණවහන්සේ කියපු ටික නිසා නෙමෙයි මොකද බුදුරණවහන්සේ විතරක් කීප ටික අපිට දන්නේ අපිට දැනගන්න බෑ අපිට. මොකද හේතුව ඒක නිවන් මඟටනේ තියෙන්නේ. නිවන් මඟ හම්බෙද්දී අපිට ඉදී හම්බෙන්නේ. අපි සතිපට්ඨානෙ දන්නව නම් දන්නේ. අපි සතිපට්ඨානෙ පුරුදු කරනව නම් පුරුදු කරන්නේ. අපි බොජ්ජංග දන්නව නම් දන්නේ. අපි පටිසමුපාය දන්නව නම් දන්නේ. අපි පංචීපාස්කන්ධය දන්නව නම් දන්නේ බුදුරණවහන්සේ කියව එක නෙමෙයි. තවත් කෙනෙක් කියපු තව විග්‍රහයක් එක්ක. ඇයි ඒක අවශ්‍ය වුණේ අපිට? අපිට නිවන් මඟ වැඩෙන්නේ නැතුව අපට අවශ්‍යයි අර විෂය නිර්දේශය තේරුම් ගන්න. නේද? ඒ කියන්නේ විෂය නිර්දේශය දැන් අපි තුමු ඉස්කෝලේ විෂයක් ගන්නනවා කියලා. ඒක තේරුම් ගන්න අවශ්‍යයි. ඒ නිසා අපි විෂය නිර්දේශය ඉගෙන ගන්නවා. හැබැයි නිවන් මඟ හම්බුන්නේ නිවන් මඟ හම්බ වීම පිණිසයි බුදුරුගේ ධර්මයේ තියෙන්නේ. නිවන් මඟ හම්බ වීම පිණිසයි සියල්ලක්ම තියෙන්නේ. සක්කාය දිට්ඨිය දුරවන්නයි ඔක්කොම තියෙන්නේ. එහෙනම් අපට යමක් හම් වෙනකොට ඒක විශයක් වෙන්න බෑ. එතනින් අපි තුල ප්‍රායෝගික සක්කායදිට්ඨිය තුල වෙනවා. ඒ ඔක්කොම බුදුරණවහන්සේ විදිහටම දුන්නා. අපට විශයක් හැටියට ඉගෙන ගන්න ඕන නිසා තමයි අපි තව කෙනෙක් කීපර්ථයකට යන්නේ. එහෙනම් බලමු අපි සතිපට්ඨානේ බුදුරජාණන් වහන්සේ කියපු විදිහට විතරක් ඈ. එහෙම නේද බලන්න ඕනේ. තව කෙනෙක් කියපු විදිහකට අපි බලන්න ඕනේද? අපි තව කෙනෙක් කීප විදියකට බලන්න යනවා නම් කියන්නේ කුමක් නිරවුල් කරගන්නද? විශයක් නිරවුල් කරගන්න. නිවන් මඟ උපත් හොයාගන්න නෙමෙයි. සක්කාය දිට්ඨි දුරු කරන්න නෙමෙයි විෂය නිරවුල් කරගන්න යන්නේ. දැන් අපට අවශ්‍ය ඔබට අවශ්‍ය විෂය නිරවුල් කරගන්නද සක්කාය දිට්ඨිය දුරු කර නිවන් මඟ උපද්දවා ගන්නද? සක්කාය දිට්ඨිය දුරු වෙන නිවන් මඟ උපද්දවා ගන්න. ඒක කියලා දෙන්න පුළුවන් බුදුරන් වහන්සේට විතරයිම නේද? තව කෙනෙකුට පුළුවන්ද? එහෙනම් ඔන්න බලමු අපි සතිපට්ඨානය තුළ අපි කතා කරන්නේ ආනාපාන සතිය. ඉරියව්ව ගැන ටිකක් කතා කරා. මේ ඔක්කොම අපට කායෙහි කය අනුව බලන්න මෙහෙමයි කියන එක. අපි තව කාරණාවක් කතා කරලා බලමු. ඒ තමයි ඔබ පටික්කුල්ලේ වඩනවනේ. කෙස්, ලොම්, නිය, දත්, සම්මස්නහර ඇට ඇට ලොයිටියට වඩනවනේ. දැන් අපි බලමු බුද්ධ වචනේ කොහොමද තියෙන්නේ කියලා. දැන් ඔබම ඔබම තේරුම් ගත්ත දැන් අපට ඕන නැත්තේ බුද්ධ වචනේ බුදුරණවහන්සේ කියපු විදිහටම විතරයි නේද ඕන නැත්තේ. අලුත් විදියක් අවශ්‍ය නැහැනේ. අපි බලමු බුද්ධ වචනේ තියෙන විදිහටම. ඔන්න විග්‍රහ කරනවා. මොකද්ද විග්‍රහ කරන්නේ? ප්‍රණජ පරම්පිකේ මහණෙනි මම නැවත ඔබට භාවනාවක් කියනවා කියලා මේ පටික්කුලේ විග්‍රහ කරනවා. උඩ ඉඳලා යටිපතුල දක්වාම තියෙනවා කේසා, ලෝමා, නඛා, දන්ත. මේ කුණුඹ කොටස් 32ම කියනවනේ. දැන් අපි ඒ 32 දන්නවා. 32 කියලා ඉවරලා ඒක මෙන්න මේ වගේ දකින්න කියලා උදාහරණයක් කියනවනේ. කොහොමද උදාහරණ කියන්නේ? දහන්නේ මල්ලක් තියෙනවා. දහන්නේ මල්ලේ දහන්නේ වෙන්ගෙන් වශයෙන් හම්බ වෙනවා. ඒ වගේ දකින්න කිව්වා මොකද්ද? ශරීරේ කොටස් ටික. ඒ කයනේ ඉස්සලම ඊට පස්සේ සතිපට්ඨාන ඉතුරු ටික විස්තර ටික කියනවා. මොකද සතිපට්ඨාන භාවන විභංග සූත්‍රය කියලා එකක් තියෙනවා. සතිපට්ඨානේ සතිපට්ඨාන භාවනාව සතිපට්ඨාන භාවනා මාර්ගය කියලා එකක් තියෙනවා. සමුදය සූත්‍රයේ තියෙන සතිපට්ඨානේ සමුදය නිරෝධය නිරුද්ධන ප්‍රතිපදාව කියලා වෙනම එකක් තියෙනවා. අපි ඒවත් ඉගෙන ගන්න ඕනේ. එතකොට බුදුරන් වහන්සේ එතන උදාහරණයට ගත්තේ කොයි වගේ දකින්න කියලාද දහන්නේ මල්ලක් ලෙහෙලා බලනවා කියලා. බුදුරන් වහන්සේ එතන කිව්වද මේ අසූචි මල්ලක් ලෙහෙලා බලන්න කියලා. මෙන්න පූස් බෙටි, මෙන්න බලු බෙටි, මෙන්න මනුස්ස බෙටි මෙන්න හරක් බෙටි. එහෙමද උදාහරණයක් කිව්වේ මෙන්න වී මෙන්න දාන් ඇට. එහෙමද කිව්වේ නැත්නම් අර අසුචි මල්ලක් හැටියටද කිව්වේ? දාහනේ මල්ල. අපි බලන්නේ අසුචි මල්ලක් හැටියට දාහනේ මල්ලක් හැටියට. අපි බලන්නේ කේස් ලොම් නිය දත් සම්මස් නහර ඇට ඇට මිදුළු ටික අපි බලන්නේ ෆූස් බෙටි අලි බෙටි බලු බෙටි මනුස්ස බෙටි ගොම බෙටි කියලා හැටියට අපි බලන්නේ දාහනේ මල්ල හැටියට අපට හම්බෙන්නේ. ඔන්න හොඳට හිතලා බලන්න. අපි අවංකව හිතලා බලන්න. මේක අපි අපි අපිව රවට්ට ගන්න හොඳ නෑ. අපි අපිව රවට්ට ගන්නක බුදුරණවහන්සේ කියපු විදිහට බලන්න ඕනේ. අපි බලන්නේ අසූචි මල්ලක් ලෙහලා බලන හැටියටද? අපි බලන්නේ දහන්නේ මල්ලක් ලෙහලා බලන හැටියටද? බුදුරණවහන්සේ කිව්වේ අසූචි මල්ලල් ලෙහලා බලන්න කියලාද දහන්නේ මල්ලල් ලෙහලා බලන්න කියලාද? දැන් අපට හොද්දට අවංකව ඉස්සලා බලන්න. අපි බලන්නේ අසූචි මල්ලල් ලෙහන හැටියටද නැද්ද? අපි මේක ගඳයි පිළිකුලයි අපි තව තවත් දේවල් හිතනවා නේද බුදුරණවහන්සේම කිව්වද එයි අපි බුදුරණවහන්සේ කිව්ව දෙයට වඩා දෙයක් කරන්න යන්නේ අපිට යමක් වඩා ගන්න ඕන නිසා නේද කරන්න යන්නේ බුදුරණවහන්සේ කිව්ව නිසා නෙමෙයි එහෙනම් අපිට බුදුරණවහන්සේ කිව්ව දෙයෙන් පොඩ්ඩක් හරි වෙන් වුණොත් අපිට නිවන් මඟ හම්බෙයිද නැද්ද මොකද අපි අපි යමක් තේරුම් ගත්තේ විද්‍යාවෙන්ද අවිද්‍යාවෙන්ද මේ ලෝකේ යම් කිසි කෙනෙක් කියලා දෙන්නේ විද්‍යාවෙන්ද අවිද්‍යාවෙන්ද විද්‍යාවෙන් කියලා දෙන එකම එක්කෙනා කවුද? ඉතින් විද්‍යාවෙන් කියලා දෙන බුදුරණවහන්සේට එහා කියපු විග්‍රහයක් කියලා දෙන්න කවුද ඉන්නේ මේ ලෝකේ? ඊම කවුරු ඉන්නවද? ඇයි එහෙනම් ඊට එහා කියපු විග්‍රහයක් කරන කෙනෙක් කියපු කෙනෙක් දෙයක් අපි කරන්නේ? අපට රාගය දුරු වෙයි. බුදුරණවහන්සේගේ ධර්මයේ කුමක් දුරු වෙනද මූලිකව තියෙන්නේ? රාගය දුරු වෙයි. නමුත් සක්කාදිට දුරු වෙන්න නෙවෙයි තියෙන්නේ. එතකොට අනිත් අය කියලා දෙන දේ තුල එච්චරයි වෙන්නේ. ඔබට අවශ්‍ය රාගය දුරු කරන්න ඉස්සලම සක්කායදිට්ඨි දුරු කරන්න. සක්කායදිට්ඨි දුරු කරන්න කියලා දෙන්න පුළුවන් කවුරු කීම දහමද? බුදුරජාණන් වහන්සේ කියපු එකට. එහෙනම් බුදුරජාණන් වහන්සේ කියපු දේ බලන්න ඕනේ. අපට හිතන දේක් බලලා හරියන්නේ අපට ඒ මාර්ගයේ තුලදී සක්කායදිට්ඨිය දුරු වෙන්න ඕනේ. ඔන්න එහෙනම් බලන්න. කල්පනා කරලා බලන්න. දැන් ඔබ හොඳට මේ ආනන්දස්ස හැමතුරු කිව්ව ටික සතිපට්ඨාන සූත්‍රයේ බලන්න ගිහිල්ලා. මේක පිළිගන්න එපා. ආනන්දස්ස හැමතුරු කිව්ව එක පිළිගන්න එපා. ඔබ බලන්න සතිපට්ඨාන සූත්‍රයේ බුදුරජාන් වහන්සේ කරපු විග්‍රහය. අන්න ඒකේ තියෙන විදිහට බලන්න කොහොමද තියෙන්නේ කියලා. අලුත් විග්‍රහයකට යන්න එපා. එහෙනම් ඔන්න බලන්න අපට දෙතිස් කුණප ටික හම්බ විය යුත්තේ කොයි ආකාරයටද කියන එක. එය හම්බෙනකොට අපි තුල දුරවිය යුත්තේ සක්කාය දිට්ඨිය බව වැඩි කුණපටික හම්බ වීමෙන් නෙමෙයි ඊළඟට ඒකේ කය නෙමෙයිනේ බලන්න ගියේ දිස් කුණපටික හම්බෙනකොට ඉස්සෙල්ලා හම්බුනේ මොකද්ද කය ඒ කය අනුවයි බලන්න තියෙන්නේ මේ වෙන වෙන භාවනානේ තියෙන්නේ ආනාපානසති කියන්නේ එක භාවනාව එතකොට ඒකේ කය අනුව බලන්න ඕනේ එතකොට ඒකේ කය වෙන්නේ හුස්ම ඊළඟට අසුභයේදී කය වෙන්නේ ඒ අරමුණු ටික ඊළඟට සම්පජන්ණයේ කය වෙන්නේ එතන වෙන අරමුණ. ඒක අනුව බලන්න ඕනේ. ඒක බලලා හරියන්නේ ඒක අනුවයි බලන්නට ඕනේ. ඒක බැලුවා කියලා මොකද බුදුරණවහන්සේ කියන්නේ කය බලන්න කියලා. කයෙහි කය අනුව බලන්න. දැන් ඔන්න ආයෙත් මම සිහිපත් කරන්න. ඔබට මම පටන් ගන්න දෙම කිව්වර වචන වල තියෙන අර්ථය අඹ අබ කියන එකේ අර්ථ කොච්චර වෙනස් වෙනවද නේ? කමාවේ තිතේ ඒක බුදුරණවහන්සේ දුන්නේ sannivedana භාෂාවකින්නේ. අපට අපේ භාෂාවෙන්වත් ඒක වෙනස් වෙනවා නම් අපි වෙන භාෂාවක් ඉගෙන ගන්නකොට කොච්චර හොඳට ඉගෙන ගන්න ඕනද නේ? දැන් අපේ භාෂාවෙන්වත් අපට අර්ථය වෙනස් වෙනවා නම් හරියට ඉගෙන ගත්තේ නැත්නම් අපි වෙන භාෂාවකින් ඉගෙන ගන්නකොට කොච්චර හොඳට ඉගෙන ගන්න ඕනද? පොඩ්ඩක් හරි වැරදුනොත් එහෙම ගොඩක් වරදිනවනේ. අපි අපේ භාෂාවෙන් බුද්ධ භාෂාව තේරුම් ගන්න පුළුවන්ද? බෑ. ඒ භාෂාවකින් බුදුරණවහන්සේ මාගදී භාෂාවෙන් පාලියෙන් බණ කිව්වා. මොකද මේ මිනිස්සුන්ට කිව්වේ. එහෙනම් ඒකෙන් අපි ඉගෙන ගන්න වෙනවා. එහෙනම් ඒක තියෙන විදිහට අපි ඉගෙන ගත යුතුයි. එහෙම නොවුනොත් පින්වතුනි අපට බුදුරණවහන්සේ කිව්ව දේ ගන්න පුළුවන්. මොකද බුදුරණවහන්සේ වෙන දෙයකින් කියලා තියෙනවනේ. නෑ අපි එහෙම නොවුනොත් අපට ගන්න බැරි වෙනවා. එහෙනම් ඔන්න බලන්න දැන් ඔබට පටික්කුලේ වඩන්න ඕන නම් වැඩි යුත්තේ දැන් කවුරු කියපු දෙයකද? බුදුරජාණන් වහන්සේ කිව්ව දෙයක විතරයි. අපට වැඩෙනවා කියලා යමක් වඩලා හරියයි. අපට වැඩුණේ මෙච්චර කාලයක් විද්‍යාවෙන් නම් විද්‍යාවෙන්. අවිද්‍යාවෙන් අපට විද්‍යාව තියෙනවා නම් ආයේ බුදුරුම ධර්මයේ ඕනේ නැහැ මගපල් ලබන්නේ අපට මෙන්න මේ ශාස්ත්‍රුත්වය අපි තුල එකට ආවේ නැත්නම් පින්වතුනි අපට අහිමි වෙන්නේ නිවන් මඟ. අපි ශ්‍රාවකෙක් බව අපට හම්බුනේ නැත්තම් අපට අහිමි වෙන්නේ නිවන් මඟ. අපි බුද්ධ වචනේ විතියන විදිහට විතරක්ම කටයුතු කළ යුතුයි. ඒ විදිහටම විතරක් කටයුතු කරන්නේ අපි බුදුරන් වහන්සේ කියන්නේ මෙවැනි ගුණයන්ගෙන් යුක්ත ශාස්ත්‍රු කෙනෙක් කියලා දන්න නිසා. එහෙම නොවුනොත් අපි අපට තනක් දෙනවා. එතකොට නම් කෙස් ලොම් නිය දස් සම්මස්නහරයට ඇට මිදුරු වකුගඩු හදවතක් මාවු. ඊළඟට ආ සෙමසොටු සැරව. මෙන්න මේ විග්‍රහය ඔන්න අපට වෙන්ගින් වශයෙන් හම්බ වෙන්නට ඕනේ. දැන් ඔන්න කය කියලා අපි මේ විදිහට බලනකොට අපි තුල හිත විවිධ දේ ඔස්සේ විසිරෙන ගතිය අඩු වෙනව නේද? දැන් අපට පුළුවන් ද වර්තමානයේ තුල යම්කිසි ඇත්තක් දකින්න විසිරිච්ච හිතකට. අමාරුයි නෙමෙයි බෑ. බෑනේ. ඒ කියන්නේ විසිරිච්ච හිතකට වර්තමානයේ යම් ඇත්තක් දකින්න බෑ. එහෙනම් අපි දැන් ටික ටික මොකද කළ යුත්තේ? විසිරෙන ගතිය අයින් කරලා සිහිය පිහිටවා ගන්න ඕනේ එක දෙයකටනේ. ඒ කියන්නේ එක තැනකට ප්‍රායෝගික වර්තමාන අවස්ථාවකට සිහිය පිහිටුවා ගන්න ඕනේ. ඒක සිහිය පිහිටුවා ගත්ත විතරයි. දැන් මොන සිහිය පිහිටුවා ගන්න යමක් කරා. සතිපට්ඨාන කියන එකේ තේරුම සිහිය පිහිටුවා ගත්තා. ඊළඟට බුදුරණවහන්සේ අතිපට්ඨානේ නිවන් මාර්ගට විග්‍රහ කරනවා. අන්න එතනදී බලන්න ඕනේ බුදුරණවහන්සේ කිව්ව ක්‍රමයටනේ. දැන් අපි සිහියනේ පිහිටෙවි. හුස්ම රැල්ලට එක්ක වෙන්න පුළුවන්. ඉරියව්වට එක්ක වෙන්න පුළුවන් පටික්කුලයට එක්ක වෙන්න පුළුවන් මේ නිවන් මාර්ගය තාම නෑ සීහිය පිහිටෙව්වා එච්චරයි කරේ තාම වෙන දෙයක් කරේ නෑ සීහිය පිහිටෙව්වා දැන් ඊළඟට බුදුරණවහන්සේ කිව්ව දේ බලන්න ඕනේ කයෙහි කය අණුව ඔන්න අණුව දැන් හොයාගෙන යන විග්‍රහය තියෙනවා කයක් ඇතයි කියලා ගත්තා දැන් ඇතයි කියලා ගත්තේ කොයි වගේද කේස් ලොම් නිය දත් සම් ඔන්න ඇතයි කියලා ගත්ත කය දැන් මොකටද ඇතයි කියලා ගත්තේ ඕක බලන්නද? මොකටද තයි කියලා ගත්තේ? මතුමත්යේ නුවණ සිහිය දියුණු වීමට සායකතු නිවාස කිරීම. ඒකට නේද ගත්තේ? දැන් එහෙනම් අපට ඒ ඇතයි කියලා කේස්ලොම් නියද සම්මස්නහර ගත්ත කයෙත් එක අනුව වාසය කරද්දී ලැබිය යුතු ප්‍රතිඵලය සිහියයි නුවණයි එකතු නිවාසය කිරීමයිනේ. ඒ වෙන දෙයක් අපට හම්බෙලා වැඩක් නැහැ නේ. අන්න එහෙනම් ඒකට මොකද්ද කරන්න තියෙන්නේ? සමුදේ ධම්මාන මාසීවා සත්ත්වී භක්තියෙන් තියෙන කායස්මින් කය කෙරෙහි හට ගැනීමේ ධර්මයේ දකිමින් වාසය කරනවා. එහෙනම් ඔන්න හට ගන්න ආකාරය කෙස් කියන එක හට ගැනීම. ලොම් නිය දත්සම්. එතකොට මේක හටගන්නේ කොහොමද? ඊළඟට අජ්ජත් බහිද්දා තියෙනවා. හටගන්නේ කොහොමද? අපට දැන් අපි දන්න දෙයක්ද හට ගන්න ආකාරයට විග්‍රහ කරගත යුත්තේ විද්‍යාඥයෝ හොයාගත්ත දෙයක්ද ජීව විද්‍යාවට හම් වෙන දෙයක්ද මේ ලෝකයට හම් වෙන දෙයක්ද බුදුරණවහන්සේ කියපු දෙයක්ද අන් දැන් කේස් හට ගන්න ආකාරය පිළිබඳ බුදුරණවහන්සේ කියපු විදිහට නේද දැන් හෙවිය යුත්තේ හරි දැන් බලන්න අපි කේස් ලොම් නියදත් හට ගන්න ආකාරය බුදුරණවහන්සේ කියපු විදිහට හොයන්නේ කොහොමද කියලා විද්‍යාඥයෝ කියපු විදිහටත් නෙමෙයි ජීව විද්‍යාවට රසායනික විද්‍යාවට තියෙන විදිහටත් නෙමෙයි. අපි දන්න ක්‍රමයටත් නෙමෙයි. අපේ කවුරු හරි ගුරුවරයෙක් හරි තව කවුරු හරි කියපේකුත් නෙමෙයි. බුදුරයන් වහන්සේ කිව්ව ක්‍රමයට. කේස් හටගන්නේ කොහොමද? ඔන්න දැන් බලන්න ඕනනේ. එහෙනම් බුදුරයන් වහන්සේ කිව්වද අපි දැනගත්ත සුදු නැද්ද? කේස් හටගන්න ආකාරය කයෙහි කය අනුව බලන්න කොහොමද විග්‍රහ කරලා තියෙන්නේ? හට ගැනීම හට ගැනීම කියන වචනේ තේරුම මොකද්ද? පටිච්ච සමුප්පන්න බව නේද? හටගන්නා කරන්නේ මේ ලෝකේ හටගන්නේ ඉබේද දෙයියෝ මැව්වද තමන් කරාද අම්මා තාත්තා කරාද පටිච්චසමුප්පාද. ඒතර පටිච්චසමුප්පාදේ බුදුරන් වහන්සේ කිව්ව ක්‍රමයේ හැර තව ක්‍රමයක් තියෙනවද? තව ක්‍රමයක් තියෙනවද? නෑ නේ. එහෙනම් බුදුරන් වහන්සේ කිව්ව ක්‍රමේ නේ තියෙන්නේ. එහෙනම් මේ ලෝකේ ඔක්කොම හටගන්නේ පටිච්චසමුප්පන්න ප්‍රත්‍යයෙන් නේද? එතෙන් අපි නම් මේ කේස් හටගන්න හැටි හොයන්න ඕනේ නැත්තේ මොකක් එක්කද? කවුරුගේ පටිච්චසමුප්පාදය? එහෙනම් ඔන්න දැන් හොයන්න යන්න ඕනේ. අපි වෙන ඔන්න ඔන්න මෙතෙන්ද දාම් මොනවද අම්මගේ තාත්තගේ එකතු වෙලා ඊළඟට ඔන්න මේ මොන හරි වෙන දෙයකින් ආව මේ අපි හිතන එක නෙමෙයි. බුදුරණවහන්සේ හට ගන්න හැටි කිව්වේ කොහොමද? අපට හිතෙච්ච දේක් කරලා හරියන්නේ අන්න එතකොට දුරු වෙන්නේ එහෙනම් ඒ විදිහට හොයනකොට ඇතිවෙන්නේ නුවණද නැත්තම් වෙන මොකක් හරිද? ඇයි අවිද්‍යාව දක්වා හම්බෙන්නේ පටිච්චසමුප්පාදේ? අවිද්‍යාව හම්බෙන්නේ ඥානයකට නේ. එහෙනම් බුදුරණවහන්සේ කිව්ව ක්‍රමයට හම්බෙන්නේ ඥානයද වෙන මොකක් හරිද? ඥානය හම්බෙනකොට දුර වෙන්නේ සක්කාය දිට්ඨියද නැද්ද? අන්න බුදුරණවහන්සේ කියපු ක්‍රමයේ දුර වෙන්නේ සක්කාය දිට්ඨිය. අපි හොයන ක්‍රමයට අපිට වෙන මොනවා හරි දුර වෙයි. බුදුරණවහන්සේ කියපු ක්‍රමයට දුර වෙන්නේ සක්කාය දිට්ඨිය. දුක්ඛේ ඥානෙ, සමුදය ඥානෙ, නිරෝධේ ඥානෙ, මග්ගේ ඥානෙ ඇති වෙනවා කියලා කියන්නේ මොකක් වුණා කියන එකද? සෝතාපන්න වුණා. ඒක හේතු දුරු වුණාට පස්සේ තමයි අවිද්‍යාව ආශේෂ විරාග නිරෝධ වෙන්නේ. මේක අහුණා කියන්නේ සත්‍ය ඥානිය ඇති වුණා සෝතාපන්න වුණා. හට ගන්න ආකාරය දැක්හා. එතකොට දුරුනේ මොකද්ද? සක්කාය දිට්ඨි. බුදුරණවහන්සේ දෙවියට කිව්වේ හිසගිනි ගත්ත කෙනෙක් එගිනි නිවන්න මහසි ගන්නට වඩා සක්කාය දිට්ඨි දුරු ගන්න මහසි ගන්න ඕනේ කියන්නේ කාමරාගේ දුරු ගන්න නෙමෙයි. එහෙනම් බුදුරණවහන්සේ කියපු ක්‍රමයට දැන් හම්බුනේ මොකද්ද? සක්කාය දිට්ඨිය දුර වීම. එය හම්බුනොත් විතරයි නේද අපි බුදුරණවහන්සේ කියපු ක්‍රමයට විමුක්තිය කියව වෙන්නේ. අපිට වෙන මොනවරි හම්බුනොත් වැඩක් තියනවද? ඒ බුදුරජාණන් වහන්සේ කියපු දේ අපි කළ යුත්තේ නේ. අන්න එහෙනම් බලන්න අපි පටික්කුලේ කරනකොට අපට අර බුදුරණවහන්සේ කිව්ව ක්‍රමයට දහන්නේ මල්ලක් හැටියට වැටහිලා සමුදය අස්තංගමේ හැටියට වැටහිලා සක්කාය දිට්ඨිය දුරු වීමක් වෙනවද කියලා බලන්න. එහෙම වුණොත් අපි බුදුරණවහන්සේ කිව්ව දේ කළා වෙනවනේ. එහෙම නොවුනොත් කවුද මේ ලෝකේ විද්‍යාවෙන් යමක් කියලා දෙන්න දක්ෂ? අපි තුම ඊට අමතරව කියලා දෙන්නේ තව අලුත්ගත හදාසනේ. ඒ කියන්නේ බුදුරණවහන්සේ කිව්ව දෙයට අමතරව කියලා දුන්න දේ අලුත් අදහසක්ද නැද්ද? ඒ කියන්නේ බුදුරණවහන්සේ කිව්ව කිව්ව දෙයට එහා. දැන් අපි සමහරවිට කියන බුදුරණවහන්සේ කිව්ව දේ පොතේ දැනුමක්නේ. අපි ප්‍රායෝගිකව කරන්න ඕනේ. බුදුරන් වහන්සේ පොතකට ලියන්න උගන්වපු විෂයක්ද තියෙන්නේ බුදුරන් වහන්සේගේ ප්‍රායෝගික අත්දැකීම් පෙන්වන දේ. මොකද්ද බුදුරන් වහන්සේ කරේ? අපිට මේ පොතක ලියලා විෂයක් හැටියට උගන්වන්න යමක් කියලා දුන්නද? නැත්නම් ප්‍රායෝගික අත්දැකීමක් කියලා දුන්නද? එතකොට ප්‍රායෝගික අත්දැකීම අපි ලබාගත යුත්තේ බුදුරන් වහන්සේගෙන්ද නැද්ද? ඒ පොතේ බුදුරණවහන්සේ කියපුවක් හැටියට තියෙන්නේ විෂයද්ද ප්‍රායෝගික අත්දැකීමක්ද? එහෙනම් ඒ ප්‍රායෝගික අත්දැකීමද අපි කළ යුතු තව කවුරු හරි කියන ප්‍රායෝගික අත්දැකීමක්ද? ඒ ප්‍රායෝගික අත්දැකීමනේ. ඒතර බුදුරණවහන්සේ කියපු ධර්මයේ තියෙන්නේ පොතක වචන ටිකක්ද? අපට අද පොතක වචන ටිකක් වෙලා. ඒ නිසා අපට වෙන කවුරු හරි කියන ප්‍රායෝගික දෙයක් ඕනේ. ඇයි අපි අවධානයෙන් මේ බුද්ධ වචනේ බැලුවේ නැහැ? අපි විෂයක් ඉගෙන ගත්තේ. අපට ප්‍රායෝගිකත්වය හම්බුනේ. අපට සක්කායදිට්ඨි දුර වෙන මාර්ගය හම්බුනේ. අපට මේ ධර්මයේ ඉගෙන ගන්නකොට අපට ඉස්සල්ලාම ශ්‍රද්ධාවෙන් පිළිගත යුතුයි. බුදුරයන් වහන්සේ විශේෂ නිර්දේශයක් ඉගෙනුවා නෙවෙයි. බුදුරයන් වහන්සේ කියලා දුන්නේ තමන්ගේ ප්‍රායෝගික අත්දැකීම. තමන් භාවනා කරනකොට ලැබපු අත්දැකීම දැනත් කියලා දුන්නේ. ඒක කියලා දුන්නේ අය. ඒක කියලා දුන්නේ මොකකටද? සක්කාය දිට්ඨි දුරු වෙන්නේ වෙන දෙයකට නෙමෙයිනේ. අන්න ඒකට කියලා දුන්න ප්‍රායෝගිකද්ද. සතිපට්ඨානෙ තියෙන්නේ මොකද්ද උඩ? පොතක තියෙන වචන දෙකක්ද බුදුරන් වහන්සේ ප්‍රායෝගිකව වඩන ක්‍රමයේද වෙන්නේ. ඒ ප්‍රායෝගික වඩන ක්‍රමයට නිවන් දකින්න පුළුවන්ද බැයිද? නිවන් දකින්න පුළුවන් ඔක්කොම ටික දුන්නොද නැද්ද? අලුතෙන් අපට එකට දෙයක් එකතු කරගත්තේ යුතුයිද නැද්ද? තව කෙනෙකුගේ ප්‍රායෝගික අත්දැකීම. තව කෙනෙකුගේ ප්‍රායෝගික අත්දැකීමක් කිව්වොත් එයා සම්බුදු කෙනෙක් වෙන්න ඕනේ නේද? මොකද පසේ බුදු කෙනෙකුට කියන්න බෑනේ. එතකොට ශ්‍රාවකෙක් කියනවා නම් ප්‍රායෝගික අත්දැකීම කාගේ අත්දැකීමද කියන්නේ? බුදුරජාණන් වහන්සේ. එහෙනම් අපි අලුත් අදහසකට ගියොත් අපි යන්නේ බුදුරණන් වහන්සේ කිව්ව දෙයක්ද වෙන දෙයකටද? වෙන දෙයකට නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ කියපු දේ. හැබැයි ලෝකයේ ඇත්තක් තියෙනවා. ඒක මතක තියාගන්න. ලෝකයේ ඒක ඒකම මුනිම කිව්වේ විමුක්තිය වෙන ප්‍රතිපදා ඕන තරම් ලෝකේ තියෙනවා. සුගතිය යන්න පුළුවන්, බ්‍රහ්ම ලෝකේ යන්න පුළුවන්, අනන්ත කාලයක් බ්‍රහ්ම ලෝකෙ ඉන්න පුළුවන්. බුදුරණවහන්සේ පෙන්නේ ඕන ප්‍රතිපදාවද? නිවන් දකින ප්‍රතිපදාව. අනේ ප්‍රතිපදාව තියෙනවා. ඒ ප්‍රතිපදාව වැරදිද හරිද? හරි. බ්‍රහ්ම ලෝකේන ප්‍රතිපදාව. ඊළඟට දිව්‍ය ලෝකේන ප්‍රතිපදාව. ඒවා වැරදි වුණා හරි ඒවද? හරි ඒවා. වැරදි කියන්නේ මොනවටද? නිරය යන, දුගතිය යන, දුක්ඛින්න ප්‍රතිපදා තමයි වැරදි ප්‍රතිපදා. අරව ඔක්කොම හරි ප්‍රතිපදා. අපි හරි ප්‍රතිපදා කළ යුතුද නැද්ද? කළ යුතුයි. හැබැයි අපට නිවන් දකින්න ඕන නම් ඒක කරන්න ඕනේ. ඒක මතක තියාගන්න ඕනේ. අපි නිව හරි ප්‍රතිපදා ඔක්කොම කරන්න ඕනේ. ඒකෙන් ප්‍රතිඵලයක් ලැබෙනවා. අපට නිවන් දකින්න ඕන නම් එක එකයි කීප ප්‍රතිපදා කළා හරියන්නේ නැහැ. කවුරු කීප හරි ප්‍රතිපදාවද කළ යුත්තේ? බුදුරජාණන් වහන්සේ කිව්ව එක විතරයි. ලෝකයෙන් ඊතරවන මඟ. ලෝකේ පවතින මඟ නෙමෙයි ඊතරවන මඟ. එහෙනම් බුදුරජාණන් වහන්සේ කියපු විදිහට ඒ සතිපට්ඨානේ ඔන්න අපි පටික්කුලේ වඩන්න පටන් ගන්න වෙනවා. දැන් පටන් ගන්න ඕනේ නම් කවුරු කියපු විදිහට වඩන්නද? බුදුරජාණන් වහන්සේ කියපු විදිහට. අපට වැඩෙන විදිහටද? නෑ. වෙන කවුරුන් කියපු විදිහටද? නෑ. ඔබට නිවන් දකින්න ඕන නම් බුදුරජාණන් වහන්සේ කිව්ව විදියට විතරයි. වෙන විදියකට බෑ. හැබැයි බුදුරජාණන් වහන්සේ කිව්ව විදිය එකපාරට අපට කරන්න පුළුවන් දෙයක්. බෑ. මොකද හේතුව අපට අපි තුල වර්ධනයක් වෙන්න ඕනේ ඒ දේ කරන්න. මම උදාහරණයක් කියන්නම්. ඔන්න දැන් ඔබට පේනව නේද වටාර්ථය? ඔබට වටාර්ථ පේනකොට ඔබට පේනවා වටාත ඔබ මේක හිතනවා ආ හාමුදුරු බණ කියනකොට ළඟ තියාගන්න එකක් නේ. අපි හිතමු සුදු කෙනෙක් සුදු බණ හපු නැති කෙනෙකුට හිතනවා. එයාටත් වටාත්ත පේනවද නැද්ද? හැබැයි එයාට වටාත්තක්ද පේන්නේ. එයාට හිතෙන්න පුළුවන් ආ මේක දීපකට දාන එකක් නැත්තම් මේක එයාගේ මොහක් කරේ කරන්නේ නැද්ද පේන්නේ? එයාටත් පේන්නේ මේකමයි නේ. හැබැයි වටාත්තක්ද පේන්නේ එයාට? අපි තිරසනෙකුට පේනවා කියලා නේ. තිරසනට පේන්නේ කොටාච්චද නැද්ද? මේකමයි පේන්නේ. හැබැයි වටාත්තක් පේනවාද යාට? හැබැයි ඔක්කොටම ඇහුනේ ඔක්කොටම පේනුනේ එකම දෙයක්ද නැද්ද? Taman ගත්ත දේ නේද වැරදි? හරිම දේ මේක මොකද්ද? ඔබට වැනෙච්ච දේ නේ. වටාත්ත කියන එකනේ. හැබැයි අනිත් ඔක්කොම පේන්නේ හරිම දේ තමයි පේනුනේ. Taman ගත්තේ වැරදි. බුද්ධ වචනේ ඔක්කොටම ඇහෙනවා එකක් Taman ගන්නෙ වැරදි විදියට. මේ පෙනෙන්නේ ඔක්කොටම එකක්. හැබැයි තමන් වටහාගන්නේ තමන්ගේ කෝණයෙන්ද නැද්ද? තමන්ගේ කෝණය. බුද්ධ වචනය ඇහෙනවා ඔක්කොටම හරිම දේ. වටහාගන්නේ කාගේ කෝණයෙන්ද? තමන්ගේ කෝණයෙන් වටහාගන්නේ. තමන් කෝණයෙන් වටහාගත්තට පුළුවන් මේක කරන්න? බෑ. ඒ බුද්ධ වචනේ තියෙන විදිහටම හම්බෙන්න ඕන. අන්න ඒකට කියනවා ditthiya suppata vidda අනුලෝම කන්තිය ධම්මනිච්ඡාන කන්තිය කියලා ඒකට කියනවා. ඒක ඇති වෙච්ච කෙනාට විතරයි ඒකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. අපට ඕන විදිහට ඒක සේරුණා කියලා වැඩක් නැහැ. එහෙනම් පටික්කුලිය අපි කරනකොට පටික්කුලිය අපට ඕන විදිහට කළා හරියයිද? අපට වැඩෙන විදිහට කළා හරියයිද? අපට තේරෙන විදිහට කළා හරියයිද? නෑ. බුදුරජාණන් වහන්සේ කිව්ව විදිහට කළොත් විතරයි නිවන් දකින්න පුළුවන්. එහෙනම් උන්න සිහිය පිටවා ගන්නවා කෙස් වලට. ලොම්, නිය, දත්, සම්මස්නහර ඇට ඇට මිදුළු මේ අපි එකින් එක ගැන ඔන්න ඉස්සල්ලාම සිහිය පිහිටෙවුවා. සතිපට්ඨානේ සිහිය පිහිටෙවුවා. මොකටද සිහිය පිහිටෙව්වේ? කයි කය අණුව බලන්න. කය බලනද සිහිය පිහිටෙව්වේ? නෑ. කයි කය අණුව බලන්න. ඔන්න කයි කය අණුව බලන්න සිහිය පිහිටවා ගත්තා. කය ඇතැයි කියලා ගත්තා නේද? කෙස් කියලා හමුණා කයක් ඇතැයි කියලා. ලොම් කියලා හමුණා අපට අලුත් වෙන ඕනද? මේක පිළිකුලයි මේක දුගඳයි. එහෙම බුදුරහන්සේ කියලා තියනවාද? මේ මේ භාවනාව කරනකොට මේක දුගඳයි මේක පිළිකුලයි මේක අසුචි ගෑවිලා තියෙනවා එහෙම කියලා දිනවද? මේක අසුචි මල්ලක් වගේ බලන්න කියලා තියෙනවද? මොකද බුදුරණවහන්සේ කියන්නේ රාගය දුරු වෙන්න ප්‍රතිපදාවක් කියන්නේද? එහෙම නැත්නම් සක්කාදිට්ඨිය දුරු වෙන ප්‍රතිපදාවක් කියන්නේද? සක්කාදිට්ඨිය දුරු වෙද්දී රාගය දුරු වෙනවා ඒක වෙනම එකක්. නමුත් සක්කාදිට්ඨිය දුරු වෙන්නේ. එහෙනම් අපට බුදුරණවහන්සේ කියවට වඩා අලුත් දෙයක් හෙව්වොත් අපට ප්‍රතිඵලයක් ලැබෙනවා. හැබැයි ප්‍රතිඵලේ රාගය දුරු වෙන එක. සංකල්පයෙන් දුර වෙන එක නෙමෙයි. බුදුරණවහන්සේ කිව්වට අලුත් දෙයක් කිව්වොත් අපට යමක් වැඩෙනවා. ප්‍රතිඵලයකුත් ලැබෙනවා. නිවන් දකින්නේ. මේ ප්‍රතිඵලයක් ලැබෙනවා. නිවන් දකින්නේ. නිවන් දකින්නට නම් බුදුරණවහන්සේ කිව්ව දේ විදිහටම කරන්න ඕනේ. මොකද බුදුරණවහන්සේට විතරයි විද්‍යාසහගත මේ ලෝකේ යමක් කියන්න පුළුවන්. අනික කඩක් කියන්න පුළුවන්ද? අනිත් කාටවත් මේ ලෝකේ විද්‍යාව සහගතව යමක් කියන්න බෑ. මොකද ඔක්කොගේම පටිසමුප්පාද ක්‍රියාකාරීත්වය තියෙන්නේ අවිද්‍යාවෙන්. එහෙනම් බුදුරණවහන්සේ කිව්ව විදිහට ඔන්න කේස් කියන්නේ මොකද්ද? ලෝම නිය දත් සම්මස් නහරයට ඇට මිදුරු වහවල හදව දක්මාව සෙම පිට සැරව සොටු මෙන්න මේවා ටික කුණුප කොටස් හැටියට නැත්තම් මේ මේ ස්වභාවය ස්වභාවය කුණුප කොටස් අනු දහන්නේ මල්ලක් වෙන් කරලා බැලුවා වගේ දැන් මොකද්ද හම්බ වෙන්න ඕනේ ඔන්න ටික ටික. ඒකට සිහිය පිහිටුවා ගත්තා. දැන් හොයන්න ඕනේ මොකද්ද? කය අනුව බලන්න. ඔන්න කයක් ඇතයි කියලා ගත්තා නෙමෙයි. දැන් මේ කයක් ඇතයි කියලා ගත්තේ ඇයි? ඔන්න දැන් ඒක අපි දැනගන්න ඕනේ. මොකටද? සිහිය නුවණ දියුණු කරගන්න එකතුන විවාසය කරන්න. ඔන්න දැන් ඇතයි කියලා ගත්තා. දැන් එහෙනම් අනුව බලන්න ඕන. ඔන්න අනුව බලනකොට සමුදය ධම්මානුපස්සීවා. වය ධම්මානුපස්සීවා. මොන සමුදයක්ද? අපට තේරෙන සමුදයක් නෙමෙයි. කවුරු හරි වෙන කියපු සමුදයක් නෙමෙයි. කවුරු මොන සමුදයක්ද? බුදුරජාණන් වහන්සේ කිව්ව විදිහට සමුදය හොයන්න වෙනවා. හට ගැනීම හොයන්න වෙනවා. බුදුරණන් වහන්සේ මේ ලෝකේ හැම එකකම හට ගැනීම විග්‍රහ කරා කොයි විදිහටද? සම්බුදු වෙනකොට සමුදයෝ සමුදයෝ හෝති අන්න පටිසමුප්පන්න බව විග්‍රහ කළා. පටිසමුප්පන්න බව විග්‍රහ නොකළොත් අපිට මේ ලෝකේ සමුදය හම්බෙන තියෙන එක්ක දෙයියම වුණා. නැත්තම් මම කරා. නැත්තම් ඉබේ හටගත්තා. ඕක නේද? බුදුරණවහන්සේ කිව්ව ධර්මයේ තියලා තියෙන්නේ පටිසමුප්පන්නවද නැද්ද? එහෙනම් පටිසමුප්පන්න බව හම්බෙන්න ඕනේ. අන්න ඒ පටිසමුප්පාය දැන් අපි වචන ටිකකින් දන්නවනේ අවිජ්ජා සංඛාර. දැන් ওই වචන ටිකේ ලේබල් එක නෙමෙයි යම් වෙන්න ඕනේ. අවිද්‍යාව මොකද්ද කියන එක හම් වෙන්න ඕනේ. සංඛාරය මොකද්ද? ඒ මොකකද? මේ කේස් කියලා හම්බුන තැනදී. කේස් කියන එක හම් වෙනකොට එතන අවිද්‍යා සංඛාර විඥාන නාම රූප සලආයතන පස්ව වේදනා තණ්හා උපාදාන භව ජාති මෙන්න මේක හම්බෙන්න ඕනේ. ඔබ නේද සමුදේ? බුදුරණවහන්සේ කිව්ව සමුදේ ඔක නේද? ඔන්න ඔය සමුදය හම්බ වෙන්නේ හැබැයි හිතටද සිතවිල්ලකටද ප්‍රඥාවටද? අන්න ඒ සමුදය හම්බෙන්න තියෙන ප්‍රඥාව. අන්න සිහිය පිහිටවා ගත්තා කයට ඒ අනුව බලාගෙන යනකොට හම්බ වුණා මොකද්ද? සමුදය. මොකේද හම්බුනේ? ප්‍රඥාවට. අවිද්‍යාවෙන් නම් මේ හටගත්තා කියලා හම්බ වුනේ. එතකොට අවිද්‍යාවෙන් හටගත්ත කියලා හම්බ වෙනකොට ඇති වුනේ නුවණද නැද්ද? නුවණ නේද? ඒ අවිද්‍යාව මොඩකමකින් හටගත්ත කියලා හම්බෙන්නේ. මෝඩකමකටද? මෝඩකමක් කියන මන්නේ නුවණකටද මෝඩකමකටද? නුවණකටනේ. අන්න නුවණට හම්බ වෙනවා මෝඩකමකින් හටගත්ත කියලා. මෝඩකමකින් හටගත්තදී ඇත්තද බොරුද? බොරුනේ. එකතු වෙනවද මෝඩකමෙන් හටගත්ත දේ එක්ක එකතු වෙන්නේ නැද්ද? එකතු වෙන්නේ නැහැ නේද මෝඩකමෙන් ගන්න. අන්න නචකින්චි ලෝකේ උපාදේශ. එතකොට කය අනුව බලාගෙන යනකොට මෝඩකමින් හටගත්තේ කියලා දකිනකොට සිහිය නුවණ දියුණු වෙලා එකතු නොවි වාසය කිරීම සිද්ධ වෙනවද නැද්ද? එකතු නොවි වාසය. අන්න එකතු වෙන්නේ මොකක් එක්කද එකතු වෙන්නේ නැත්තේ? ඒ කයයි කියලා ගත්ත දේ. ඇයි මෝඩකමින් හටගත්ත කියලා දැක්කා. ඒතර නුවණ ඇති වෙනකොට මෝඩකමින් හටගත්ත දේ තියෙනවද? මෝඩකමින් හටගත්ත දේ තියෙන්නේ මෝඩකම තියෙන ගන්නේ. නුවණ ඇති වෙද්දී ඒක හා එකතු වෙන්නේ. බුදුරණවහන්සේ කියපු වැඩේ වෙන්නේ නැද්ද? අන්න බුදුරණවහන්සේ කියපු වැඩේ. මේක අපිට හිත විතරක් පාදක කරගෙන කරන්න බෑ. නුවණ ඕනේ. ක්‍රමානුකූලව යන ප්‍රායෝගික වැඩ පිළිවෙල තියෙනවා. දැන් මේ පැහැදිලි කරපු දේ තුළ ඔබ බලන්න මේ කියපු දේ සම්පූර්ණ බුද්ධ වචන එක විතරක්. තව කෙනෙක්ගේ දහසක් කියන්නේ නැතුව. මොකද බුදුරන් වහන්සේ ඔක්කොම ටික කියලා දුන්නා. මොකටද කියලා දුන්නේ? නිවන් දකින්න. වෙන දෙයකට නෙමෙයි. නිවීම පිණිස බුදුරජාණන් වහන්සේ සියල්ලක්ම කියලා දුන්නා. එහෙනම් ඒ බුදුරන් වහන්සේ නිවීම පිණිස කියලා දුන්න සියලු දේ අන්න අපට ටික ටික වැටහෙන්න පටන් ගන්නවා. අන්න ටික ටික ප්‍රායෝගිකව කරන්න යොමු වෙනවා. දැන් එහෙනම් ඔන්න ඔබට භාවනා ක්‍රම කිහිපයක් කියලා දුන්නා. ආනාපාන සතිය. කවුරු කිහිපයකද කියලා දුන්නේ? බුදුරජාණන්. හැබැයි සවිස්තරව කියලා දුන්නේ නැහැ. මොකද සවිස්තරව කියලා දෙන්න වෙලාවක් නැහැ. ඒක ආනාපාන සති සූත්‍රය තියෙනවා. ඔබට සූත්‍රය හොයාගෙන බලන්න පුළුවන්. ඒ වගේම ඒ විග්‍රහය මම ආනාපාන සූත්‍රයේ කීප පොළක කීප අවස්ථාවක සවිස්තරව කරලා තියෙනවා. ඔබට YouTube එකකින් හරි Facebook එකකින් හරි email පණිවිඩයක් කරලා ඒක ගෙන්නගෙන අහන්නත් පුළුවන්. බුදුරණවහන්සේ කිව්ව දේ. ඊළඟට අපි කතා කරා පටික්කුලය ගැන දැන් කතා කරා. ඊළඟට කතා කරා අපි ඉරියාපතේ සම්පජන්ණිය ගැන ඊයේ කතා කරා. එතකොට මේ හැම එකම එහෙනම් අණුව බලන එක ගැන විග්‍රහය කළා. ඊළඟට තව තියෙනවා කායන පස්සනාව කොටස් මොනවද? ධාතු මනසිකාරය තියෙනවනේ. ඊළඟට ආයි තියෙනවා නවසීවතිකය. මේ හැම එකම තියෙනවා ඉස්සලාම සිහිය පිහිටවා ගැනීම. ඊට පස්සේ කයානුව වාසය කිරීම. සිහිය පිහිටවා ගන්න කුමක් සඳහාද? කයානුව වාසය කරන්නට. ඒ කියන්නේ එතකොට අපට ප්‍රතිඵලය සක්කාය දිටිය දුරු වීම ලැබෙන්න ඕනේ. වෙන ප්‍රතිඵලයක් ලැබිලා හරියන්නේ නැහැ. වෙන ප්‍රතිඵලයක් ලැබෙනවා නම් බුදුරණවහන්සේ කිව්ව දේ නෙමෙයි. බුදුරණවහන්සේ කිව්ව දේ තුළින් ලැබෙන ප්‍රතිඵලය සක්කාදිට්ඨිය දුර වෙන එක. සක්කාදිට්ඨිය දුර වෙනවා කියන්නේ ප්‍රායෝගිකව ප්‍රත්‍යুৎපන්නව කාගේ වරද්දක් හම්බෙන්න ඕනද? වෙන කෙනෙක්ගේ වරද්දද තමන්ගේ වරද්දද? තමන්ගේ වරද්ද චේතනාවකින් හම්බ වෙන්න ඕන නැති ප්‍රායෝගිකවද? බුදුරණවහන්සේ දන්නේ ප්‍රායෝගිකක් නේද? ප්‍රායෝගික කියන්නේ අතීත අනාගතයේද වර්තමානයේද? වර්තමාන. ප්‍රායෝගික වර්තමානයේ වැරද්ද හම්බෙන්න ඕනේ නේද? එතකොට මගේ මම හරි කියලාද හම්බෙන්න ඕන නැත්නම් මගේ වැරද්දද හම්බෙන්න ඕන? මගේ වැරද්ද හම්බෙනවා නම් අන්න එතන නිවනම හම්බෙනවා. හැබැයි මේක හම්බෙන්නේ නුවණ තියෙන කෙනාටද මොඩ කෙනාටද? නුවණ තියෙන කෙනාට. නුවණ නැත්තම් මේක හම්බෙන්නේ නැහැ. එහෙනම් අපි ඔන්න ඔය අනුපස්සනා ටික බලන්න ඕන. ඊළඟට අපි ටිකක් තව ධාතු මනසිකාරය ගැන පොඩ්ඩක් බලමු. දැන් ඔබ ඔබට වැඩෙන එකක් මේකෙන් කරන්න උත්සාහ කරන්න. බුදුරණවහන්සේ කිව්ව විදිහට. වෙන ක්‍රමයකට කරාට අපිට නිවන් දකින්න බෑ. හැබැයි ඒ ක්‍රමේ වැරදි නෑ. ඒ ක්‍රමේ හරි. ඒකෙන් බ්‍රහ්ම ලෝක යන්න පුළුවන්. නිවන් දකින්නේ නිවන් දකින්න පුළුවන් කවුරු කිව්ව දේ කරු විතරයි. බුදුරණවහන්සේ කිව්ව දේ කරොත් විතරමයි. වෙන ක්‍රමයකට නිවන් දකින්න බෑ. එතකොට ඔන්න දහත මනසිකාරය පඨවි ආපෝ තේජෝ වායෝ. ඔය විදිහට දකින්න කියනවා. එතකොට මේ රඳවන සිකාරි පිළිබඳ තව සවිස්තර විග්‍රහයක් අපි ඊළඟ දවසේ කතා කරමු. ඒක තියෙනවා රාහුල වල් සූත්‍රය විග්‍රහ කරලා ගොඩක් විස්තර කරලා තියෙනවා. අපි ඒක තවත් විස්තර කරලා බලමු. ඊළඟට ඒකේ රාහුල වල් සූත්‍රයේදී ධාතු මනසිකාරය මුල් කරගෙන ආනාපානත් යන හැටි විග්‍රහ කරනවා. ඒතර අපි ඒක ඉගෙන ගත යුත්තේ බුදුරණවහන්සේ කියපු ක්‍රමයටනේ. අපි ඒක පස්සේ ඉගෙන ගමු. හෙට හරියන්නේ නැහැ. මේ මුලින්ම සරලව මේ කතා කරමු. ධාතු මනසිකාරය පිළිබඳව ධාතු කියන එක බුදුරණවහන්සේ විග්‍රහ කරනවා කරුණු කිහිපයකට. ඒක දිවිමුතුනි ධාතු කියන කාරණාව අපිට මුලින්ම වැදගත් වෙන්නේ රූපය කියන එක තේරුම් ගන්නනේ. ධාතු කියන කාරණාවෙන් අපි කවුරුත් දන්නවා රූපය විග්‍රහ කරන්නේ ධාතු කියන කාරණාවකනේ. රූපය කියලා කියන්නේ මොකද්ද එතකොට? සතර මහා ධාතුත් සතර මහා ධාතු හේතු වෙනොත් හටගත් දෙයට කියනවා රූපය. දැන් අපි මේක ඉගෙන ගත යුත්තේ මම පොන පොනා මේක කියන්නේ එකයි. මොකද මේ ලෝකේ බුදු කෙනෙක්ගේ ධර්මය අද්විතීයයි. අසහායයි වෙන එකක් වැදගත්ම නැහැ. ඒක මම මේ පොන පොනාම කියන්නේ. අපි මේක ඉගෙන ගත යුත්තේ කවුරු කියපු එකක් එක්කද? බුදුරණවහන්සේ කියපු එකක් එක්ක. දැන් අපි අපිට තේරෙන එක ඉගෙනගෙන හරියන්නේ නැහැ. බුදුරණවහන්සේ කිව්ව එකක් එක විතරමයි නේද? වෙන එකක් එක්ක ඉගෙන ගන්නවටද තියනවද? මොකද වෙන එකක් එක්ක කියන්නේ විද්‍යාවෙන් නෙමෙයිනේ. එහෙනම් අපි හොඳට මතක තියාගන්න. බුදුරණවහන්සේ කිව්ව දේ එක විතරමයි ඉගෙන ගත යුත්තේ. ඔන්න බුදුරණවහන්සේ විග්‍රහ කරන රූපේ විග්‍රහ කරනකොට හතර මහා ධාතු හතර මහා ධාතු උපාදාන වෙනවා. දැන් මේකේ භාෂාවකුත් නිරවුල් කරගන්න වෙනවා. චත්තාරෝච මහා භූතං චතුර්ණච මහා භූතය උපාදාය රූපං. හතර මහා ධාතු හතර මහා ධාතු උපාදාන කරගෙනත් හටගත්තා කියනවා. මොකද්ද? රූපය. දැන් ඔන්න බලන්න බුදුරණවහන්සේගේ විග්‍රහ කරන ටිකයි. හතර මහා ධාතු දැන් විග්‍රහ කරනවා. දැන් ධාතු මනසිකාර විග්‍රහ කරනවානේ. හතර මහා ධාතු. හතර මහා ධාතු කියනකොට ඉස්ලාම් විග්‍රහ කරනවා. ඒක අජ්ජත් බහිද්දා දෙකක් කියනවා. ඊළඟ අජ්ජත්යගේ විග්‍රහ කරනවා. සතර මහා ධාතු කියනකොට ඉස්ලාම් විග්‍රහ කරන මොකද්ද? පඨවි. පඨවි කියන්නේ මොකද්ද? කකල කරගත උපාදීන. තද ගොරෝසු උපාදානයෙන් හටගත් වචන ටිකක් කියනවා. දැන් අපේ වචන ටික වැදගත්ද නැද්ද? ධාතු ටික තේරුම් ගන්න වචන ටික වැදගත්ද නැද්ද? බුදුරණවහන්සේ හිස් දෙයක් කියලා දෙනවද? අනවශ්‍ය දෙයක් කියලා දෙනවද? පොඩ්ඩක් හරි මේ රවට්ටන්න මොනවද කියලා දෙනවද? ඕන දෙයක් කියලා දෙනවද? එහෙනම් අපේ වචන ටික වැදගත්ද නැද්ද? ගොඩාක් වැදගත්ද නැද්ද? ගොඩාක් වැදගත් නේද? පොඩ්ඩක්වත් වැදගත්කම අඩුකමක් නැහැ නේද ඒකේ? වැදගත්. එහෙනම් අපි ඔබ තේරුම් ගන්න යුතුද නැද්ද? ඔබ තේරුම් ගන්න නැතුව අපට පුළුවන් දිස්සනට යන්න. පොඩ්ඩක් හරි පුළුවන් ද ওই ටික තේරුම් ගන්න තියන්න. මොකද තේරුම් ගන්න නැතුව පුළුවන් නම් බුදුරණවහන්සේ ඔක කියන්නේ නේද? මොකද බුදුරණවහන්සේ මහා කරුණාවන්තයි මහා ප්‍රඥාවන්තයි. එහෙනම් කක්කල කරගත උපාදින්න ඔහොම විග්‍රහ කරනවා. ওই ටික අපි තේරුම් ගන්න ඕනේ දැන් පටවි තේරුම් ගන්න යනකොට. නැත්නම් අපට නිවන් දකින්න බෑ. මොකද බුදුරණවහන්සේ අනවශ්‍ය දෙයක් කිව්වේ නෑනේ. අවශ්‍ය සියලු දේ කිව්වා. ඔන්න දැන් කක්කල කක්කල කියන්නේ මොකද? තදයි. හරිගත කියන්නේ ගොරෝසුයි. තද ගොරෝසු. ඊළඟට උපාදානයේ හටගත් ගතිය. අපි මේක ඒ වචනේ වෙනම විග්‍රහ කරගමු. උපාදින්න කියන එකත් උපාදාය කියන එකත්. චත්තාරෝච මහා භූතං චතුර්ණාච මහා භූතං උපාදාය රූප කියනවා. ඉස්සෙල්ලා මෙතන කකල කරගත උපාදින්න කියනවා. ඔබට මතක ඇති මං අඹ අබ කියලා කිව්ව නේද? ඒ දෙක ලුසාල අර්ථපරාසයක් තියෙනව නේද? එහෙනම් මේ දෙකේ කොහොමද නේද? එහෙනම් ඒක අපි දැනගත යුතුද නැද්ද? ඔබට මං අබ ගේන්න කිව්ව අඹ ගේන්න කිව්වොත් ඔබ අබ ගනනලා හරියයිද? වැරදීනේ. එහෙනම් අපි ඒක හරියට දැනගන්න ඕනේ. එහෙනම් මේ බුද්ධ වචනේ තේරුම් ගන්න කොච්චර භාෂාව වැදගත්ද? ගොඩක් වැදගත් නේ. ඔන්න එතකොට කකල, කරිගත, ඔන්න තද ගොරෝසු. තද ගොරෝසු කියන දේ කියන්නේ ගතියක් නේද? ඔබට ඇහැට පේනකොට ඔබට ඇහැට පේනවද තද ගතියක්? ඇහැට පේන්නේ නැහැ තද ගතියක්. ඔබට ඇහැට තද ගතියක් පේනවනම් ඔබට මං ඔබ වටාත් පේනකොට ඔබේ ඇවිල්ලා ඇහිම එක හැප්පුණොත් ඔබට තද ගතියක් හම්බ වෙනවා නේ. නැත්නම් තද ගතියක් හම්බෙන්නේ නැහැ නේ. කාට හරි මෙතන ඉන්නවද ඇහැට තද ගතියක් පේනවා. කනට සදගතියක් ඇහෙන කවුරු හරි ඉන්නවද? ආපෝ ගතිය. ඒ කියන්නේ වැగిරෙන ගතිය. තේජෝ උණුසුම් ගතිය. වායෝ හමා යන ගතියක් හම්බෙනවද කාට හරි ඇහෙන්න? කනට, නාසයට, දිවට, මනසට, කයට හම්බෙනවනේ. කයට හම්බෙනවනේ. තද ගතිය හම්බෙන්නේ මොකේද? කයට. වෙන මොකටත් හම්බෙනවද? කනට හම්බෙන්නෙත් නෑ, හැට හම්බෙන්නෙත් නෑ, නාහෙට හම්බෙන්නෙත් නෑ, දිවට හම්බෙන්නෙත් නෑ, මනසට හම්බෙන්නෙත් නෑනේ සදගතිය. ආපෝ ගතියක් හම්බෙනවද? තේජෝ ගතිය, වායෝ ගතිය හම්බෙන්නේ නෑනේ. හැබැයි කයට හම්බෙනවනේ. ගතිය තදයි කියලා හම්බෙනවනේ. බුදුරන් වහන්සේ පෙන්නනවා ඇහැ, කන, නාසය, දිව, කය, මනස කියන ආයතන හය ඔස්සේම මහාත්මදූප සූත්‍රයේම වෙන්වෙන් වශයෙන් පංච උපාදානස්කන්ධය හට ගන්නවා කියලා. රූපේ හට ගන්නවා. වේදනාව සංඥා සංකාර විඥාන මේ වෙන්වෙන් වශයෙන් හට ගන්නවා කියලා ආයතන හයටම පෙන්නනවා. දැන් මේ වෙන්වෙන් වශයෙන් හට ගන්නවා කියන එක බුදුරණවහන්සේ කියන්නේ මානසිකව තේරුම් ගන්න දෙයක්ද ප්‍රත්‍යක්ෂ කරගන්න දෙයක්ද? ප්‍රත්‍යක්ෂ කරගන්න දෙයක් අපිට විෂයක් ඉගෙන ගන්න කිව්වේ නෑනේ. එතකොට දැන් ඇහැට රූපය හම්බෙන්නේ කොහොමද තද ගතිය? දැන් ඔබම කිව්වා තද ගතිය ඇහැට හම්බෙන්නේ නෑ කිව්වනේ. කනට හම්බෙන්නේ නැන්නේ. තද ගතිය එතකොට රූපය හටගත්ත කියලා බුදුරණවහන්සේ දේශනා කරනවා. තව තියෙනවා විග්‍රහයක්. අපි හරියට අධ්‍යයනය කරන්න ප්‍රශ්නේ. තද ගතියෙන් හටගත්ත කියන එකක් තියෙනව නේද? චත්තාරෝච මහ භූත චතුර්ණච මහ භූත උපාදාය රූප. ඔබට මේ වටාන්ත වෙනකොට පටවි වලින් හටගත්ත දෙයක් කියලා හම්බෙන්නේ නැද්ද? තද ගතියෙන් හටගත්ත කියලා එක හම්බුන්නේ නැද්ද? තද ගතියක් හම්බුන්නේ නැහැ නේ තද ගතියෙන් හටගත්ත කියලා හම්බුණා නේ? ඒ විග්‍රහය බුදුරණවහන්සේ කියන දේශනාවේ. කියලා නේද? හතර මහා ධාතු සතර මහා ධාතු උපාදානියනොත් හට ගන්න දෙයට නේද රූපේ කිව්වේ. කොතනකවත් බුදුරණවහන්සේ රූපේට හතර මහා ධාතු කියලා කියලා තියෙනවද? නෑ නේද? රූපේට මොකද්ද කියලා තියෙන්නේ? හතර මහා ධාතුත් හතර මහා ධාතු උපාදානියනොත් හටගත්ත කියලා නේද කියලා තියෙන්නේ. ඉතින් ඔක්කොම ටික බුදුරණවහන්සේ කියලානේ. කියලා නේද? දැන් අපිට ඇහැට පේනකොට රූපේ හම්බෙන්නේ නැද්ද? ඇයි හතර මහා ධාතු හම්බෙන්නේ නැහැ හැබැයි. හතර මහා ධාතු උපාදානෙන් හම්බෙනවනේ. කනට සද්දය ඇහෙනකොට ඔබට හතර මහා ධාතු හම්බෙනවද? පටවි හම්බෙනවද? ආපෝ හැබැයි ඔබට හම්බෙන්නේ නැත් හතර මහා ධාතුයෙන් උපාදානෙන් හටගත්ත දෙයක් හම්බෙන්නේ නැද්ද? දැන් ඔන්න මම ගහනවා. ඔබට තද ගතියක් හම්බුණාද? නෑ නේ. තද ගතිය නිසා හටගත්ත මොකක් හම්බුන්නේ නැද්ද? ඉතින් බුදුන් වහන්සේ කියලා දෙනවා. කියලා තියෙනවද නැද්ද? බුදුන් වහන්සේ ඔක්කොම ධර්ම සම්පූර්ණයි නේ. ඔන්න රූපේ විග්‍රහ කරලා තියෙනවා ඔක්කොම ටික. ඒතොර ඇහැට කනට නාසයට දිවට කයට මනට ඔක්කොටම මේ ප්‍රූප හට ගන්නට විග්‍රහය තියෙනවද නැද්ද? විග්‍රහය දේශනාවේ තියෙනවා. ආය අලුත් අපට විග්‍රහයක් වන්ද කාගේවත් එකක්. කාගේවත් එකක් ඕනේ ඔක්කොට එක තියෙනවා. අපි ඒක ගන්න දක්ෂ නැහැ. අපි ඇයි ගන්න දක්ෂ නැති වැදගත්කමක් දීලා නැහැ ඒකට. වැදගත්කමක් දුන්නා නම් හරියට අධ්‍යයනය කරනවද නැද්ද? හරියටම අධ්‍යයනය කරනවා. වැදගත්කමක් නැති නිසා හරියට අධ්‍යයනය කරන්නේ වැදගත් නම් හරියටම අධ්‍යයනය කරනවා. හැබැයි තාම අපට තේරෙන්නේ නැහැ උනාට. ඔන්න අපිට ධාතු මනසිකාරය වැදගත් කියමු ඊට පස්සේ. දැන් පටවිය කියන්නේ මොකද්ද? දැන් පටවිය අණුව යන්න ඕනේ නේද? දැන් ඔන්න හතිපට්ඨානේ ධාතු මනසිකාරයේ තියෙනවා මොකද්ද? කොහොම යන්න කියලාද? කයෙහි කය අණුව. එතකොට පටවි කියන එක දැන් ඔබට තේරුණාද? පටවි තේරුණාද කාට හරි? ඉතින් පටවි තේරෙන්න තව විග්‍රහ ටිකක් තියෙනවානේ. ඔබට තේරෙලා හරියන්නේ නැහැ. බුදුරණවහන්සේ කිව්ව විදිහට පටවි තේරුණා. බුදුරණවහන්සේ කිව්ව විදිහට පටවි බව තේරුණා. තේරිච්ච කෙනෙකුගෙන් මට ආයෙ ප්‍රශ්නයක් අහන්න තියෙනවා. බුදුරණවහන්සේ කිව්ව විදිහට යම් කාට හරි පටවි තේරුණා නම් ඒ තේරුණ කෙනාගෙන් මට ආයෙ ප්‍රශ්නයක් අහන්න තියෙනවා කොහොමද තේරුණේ කියලා. ඒ බුදුරණවහන්සේ කියනවා පටවි විග්‍රහ කරද්දී කොහොමද? කක්කල, තද, ගොරෝසු, උපාදින්න. එහෙනම් මට දැන් ප්‍රශ්නේ අහන්න තියෙනවා දැන් බුදුරණවහන්සේ මේක අඩු අඩුවෙන් හරි වැඩියෙන් හරි අනවශ්‍ය දෙයක් මෙතන කියලා තියෙනවද පට විග්‍රහ කරද්දී? පොඩ්ඩක් හරි අනවශ්‍ය දෙයක් කියලා තියෙනවද? ඔක්කොම අවශ්‍ය දේවල්ද නැද්ද? අයනම් දැන් උපාදින්න කියන එක මොකද්ද? මම පටවි තේරුණා නම් පටවි විග්‍රහයේ බුදුරණවහන්සේ පෙන්නනවා මොකක් කියලාද? උපාදින්න කියලා. දැන් ඕක අපි තේරුම් ගත යුතුයිද පටවි තේරුම් ගන්න නැද්ද? තේරුම් ගන්න ඕනේ නේද? බුදුරණවහන්සේ අනවශ්‍ය එකක් දීලා නැහැ. පාලි භාෂාවේ උපාදින්න කියන අතීත කෘදන්තය. අපි ව්‍යාකරණ රීති ව්‍යාකරණ රීති දැනගන්න ඕනේ නේ. ව්‍යාකරණ නැතුව අපිට භාෂාව තේරුම් ගන්න පුළුවන්ද? දැන් ඔන්න හිතන්න ඔබ සිංහල භාෂාව දන්න නිසා සිංහලෙන් අපි කතා කරමු. මම ඔබට කියනවා මෙහෙම. මම බදාදා ලංකාවට පිටත් ඔය යනවා. නැත්තම් මම මෙවත්වලට ආවේ ගී සතිය බදාදා. මට ආයේ මේකේ අතීත අනාගත කියන වචනයක් දෙන්න අවශ්‍ය නැහැනේ. මම කියන කියමනේ තුල අතීතයේ සිදුවෙච්ච දේක් බව කියමනේම හම්බුණානේ. ඊළඟට මම කියන දේ තුල අනාගතයේ එකක් කියන්නේ මේ කියන එක හම්බුණානේ. දැන් ඔබට හිතනවා මෙහෙම මම ගිය ලබන බදාදා ලබන බදාදා ශ්‍රී ලංකාවට ගිය බදාදා ගිය සතිය බදාදා ශ්‍රී ලංකාවට යනවා කිව්වොත් ඔබට අර්ථ විකෘතියක්ද අර්ථයක් හම්බුණාද මම ගිය සතිය බදාදා ශ්‍රී ලංකාවට යනවා විකෘතියන්නේ මම ලබන සතිය බදාදා ලංකාවට යනවා කිව්වොත් අර්ථය හරිනේ එහෙනම් ওই භාෂාව වැදගත් වුණාද නැද්ද ඔබට අර්ථය තේරුම් ගන්න බුදුරණවහන්සේ කිව්ව ධර්මය තේරුම් ගන්න ওই භාෂාව වැදගත් වේද නැද්ද ගොඩක් වැදගත් වේද නැද්ද? පොඩ්ඩක් හරි අඩු වුණොත් එහෙම අපට හරි අර්ථය හම්බෙන්නේ. එහෙනම් අපට ඕනේ නේ. එහෙනම් භාෂාව අපට අවශ්‍යද නැද්ද? අවශ්‍යයි. මොකද මේ ප්‍රායෝගික වෘදු කිරීම කරන්න යන්නේ නේ. වෙන දෙයකට නෙමෙයි. මේ අපි අනිත් දෙයකටත් වැදගත්කමක් දෙන එකේ ප්‍රායෝගික පුරුදු කිරීමක් කියන තැනදී කොච්චර දෙවැක්කමක් දෙන්නවද? එහෙනම් ඒක අපි ඉගෙන ගන්න ඕනේ නේ. අන්න අතීත කෘදන්තයක් කියනවා. උපාදීන කියන්නේ. ඒ කියන්නේ අතීත කියන්නේ අතීත ඉඳලා ආව විග්‍රහයකින් සකස් වෙච්ච දෙයක් අර්ථ ගන්නවා. ඒක පෙන්වලා දෙන්නේ. පට විභව පෙන්වලා දෙන්නේ ඊට කලින් වෙච්ච දෙයක් හේතු කරගෙන ඇවිල්ලා දැන් ලැබිච්ච දෙයක් හැටියට පෙන්වන්නේ ඒක. මොකක්ද පෙන්වන්නේ? පට විභව. ඒ කියන්නේ උපාදාන කරගත්ත උපාදානියක් වෙච්ච නිසායි මේ තද ගුරුසු ගතිය දැන් හම්බෙලා තියෙන්නේ. දැන් අපි ඒක හොයන්න ඕනේ දැන් දෙනවා. බුදුරණවහන්සේ මේ භාෂාවෙන් කිව්වදී අනවශ්‍ය දෙයක් කියලා නෑනේ. අපි දැන් ඒක හොයන්න වෙනවා. දැන් මේ කියලා දුන්නේ මොකද්ද? මොනවා හරි හේතුකාරක ටිකක් උපාදාන කරගත්ත නිසා දැන් මේ ප්‍රතිඵලයට ගතියක් හම්බෙලා. මොන ගතියක්ද? තද ගතියක්. එවනම් තදගතිය හම්බෙන්න අපට ඒ උපාදාන වීමට සිදුවෙච්ච ඒ කාරණා ටික අපි දැනගත් ඉසුද නැද්ද? දැනගත්තේ නැත්නම් අපිට පුළුවන්ද? උපාදානය කියන විග්‍රහය දැන් පඨවි ආපෝ තේජෝ ආයෝ උපාදාන කරගෙන කියනකොට ඇති දෙයක් හම්බෙලා නේද? ආය අලුත් විග්‍රහයක් කරන දෙයක් නෑ. මේක උපාදාන කරගත්තා. කියන්නේ තියෙන දේ. ඒක අපිට මේ ලෝකේ පුත්‍ජන මට්ටමේ තේරෙනවා. උපාදින්න කියන එක විග්‍රහ කරද්දී අතීත අතීත කෘදන්ත බවක් ඉස්මතු කරලා පෙන්නවා. නමුත් වස්තු ස්වરૂපයක් දුන්නේ වෙන මොකද දීලා නැහැ. එතකොට එහෙනම් අපි බලන්නට ඕනේ උපාදානය හේතු කරගෙන හටගත් ප්‍රතිඵලයක් කියනකොට බුදුරන් වහන්සේ උපාදානයේ හේතු කරගෙන හට ගැනීම විග්‍රහ කරලා තියෙන්නේ කොයි ආකාරයකද කියලා. අපි අපිට ඉතින් ඒකෙන් හොයලා හරියන්නේ නැහැ නේද? උපාදානය විග්‍රහ කරලා තියෙන්නේ කොහෙද? බුදුරණවහන්සේ. පාටිච්ච සමුප්පාදේ. දැන් අපිට උපාදානය නිසා හටගත් දැන් අතීත කාලේ අතීත කෘදාන්තයක් එක්කනේ දුන්නේ. උපාදානයෙන් හටගත්ත බවකින් දැන් තදගතිය හම්බුනේ කියලා දුන්නේ. දැන් තදගතිය හොයාගෙන යන්න අපි බුදුරණවහන්සේ වෙන්නපු මේ උපාදානයෙන් හටගත්තව තේරුම් ගන්න ඉන්නද නැද්ද? අපේ අපට ගැලපෙන එකක් හොයලා හරියන්නේ නැහැ. ඒ බුදුරණවහන්සේ කියපු දේ. දැන් එහෙනම් අපි උපාදානය හොයන්න ඕන නැත්තේ පටිච්ච සමුප්පාදේක. දැන් මේ මොකක් තේරුම් ගන්නද මේ යන්නේ? ධාතු මනසිකාරය කරන්න යන්නේ. කවුරු කියපු විදියටද? බුදුරජාණන් වහන්සේ. ලේසිද කරන්නේ? අන්න බලන්න බුදුරජාණන් වහන්සේ කියපු විදියට කරන්න ඕනේ නැත්තේ. දැන් ධාතු මනසිකාරය කරන්න යන්නේ. දැන් ඔන්න එහෙනම් උපාදානයේ හේතු හොයාගෙන යන්න තියෙනවා. කොහොමද හොයන්න තියෙන්නේ? පටිච්චසමුප්පාද නේද? උපාදානයේ තණ්හාව තණ්හාවට වේදනාව වේදනාවට ස්පර්ශ ස්පර්ශයට සලආයතන සලආයතන වලට නාම රූප නාම රූප වලට විඥාන විඥානයේ සංකාර සංකාරට අවිද්‍යාව. දැන් මොකද්ද හොයාගෙන ගියේ? නේ හොයාගෙන යන්න ගත්තේ මොකද්ද? පටවි නේද? අපට ප්‍රත්‍යක්ෂ පටවි නේද? මේ ධාතු මනසිකාරණයද කරන්න ගත්තේ. හවුනේ මොකද්ද? පටිච්ච සමුප්පාද දුක හැදෙන හැටි. දැන් මේ දුක හැදෙන හැටි හම්බුනකොට අපට දුර වෙන්නේ නම් මොකද්ද? සංඛාරයදී. බුදුරණවහන්සේ කියපු දේ තුල ඔක වෙලා නැද්ද? ඔය ධර්මයේ තුල ඒක නැද්ද එතකොට? කොහෙන් ගත්තත් ඒක තියෙනවා. අපිට තියෙන්නේ මොකද්ද? අපි හරියට බලන්නේ. මම අර ඊයේ ගානක් හදන්න අපි හොද්දට අවධානයෙන් මේ ගාන තියා බලුවොත් විතරයි ගාන හදන්න පුළුවන් හරියට. අනුකරණයේ ගානක් තිබ්බොත් ඒකේ ත්‍රිකෝණමිතියේ කොයි විදියට දාන්න තියෙන අපට සයින් කොස් ටෑන් වලින් කොහොමද බලන්න තියෙන්නේ ඊළඟට මේ විග්‍රහය අපට බලන්න අපි කොච්චර අවධානයක් තියෙන්න ඕනද ඒක බලන්න නැත්තම් බෑ නේද? ලියා ගන්න. ඉතින් එච්චර වැදගත්කමක් වෙලා නැහැ බුදුරණවහන්සේ මේ කියපු ටික. බුදුරණවහන්සේ කියපු ටික එච්චර වැදගත්කමක් වුණා නම් කොච්චර අවධානයක් තියෙනවද ඒ කාරණාව තේරුම් ගන්න. ඒක හොයන්න ඕනේ නේද? ඒක හෙව්වොත් නේද අපිට ප්‍රායෝගිකව කරන්න පුළුවන්. අන්න ප්‍රායෝගිකව අපි මේ දේ කරන්නට නම් අපි එච්චර වැදගත්කමක් කියලා ධර්මයට දෙන්න ඕනේ. ඔන්න ධාතු මනසිකාරය කවුරු කියපු විදිහට කරන එකද? බුදුරජාණන් වහන්සේ කියපු විදිහට කරන ධාතු මනසිකාරය වෙන කවුරුම කියන විදිහට නෙමෙයි. මොකද බුදුරජාණන් වහන්සේ කියපු විදිහට කරොත් හම්බෙන්නේ මොකද්ද? නිවන් මඟ. ඒතර විග්‍රහයේ බුදුරජාණන් වහන්සේ මේ හතිපට්ඨානය කිව්වේ මේ හැම දෙයක්ම කිව්වේ මොකටද? නිවන් දකින්නද විශයක් ඉගෙන ගන්නද? එහෙනම් අපට ඒ ඒක ඉගෙන ගනිද්දි විශේෂ තේරෙන්න ඕනේ නැත්නම් නිවන් මඟද? අපට ඒක ඉගෙන ගන්න බ්‍රහ්ම ලෝකයන් ප්‍රතිපදාවද තේරෙන්න ඕනද නිවන් මාර්ගද? එහෙනම් අපි ඒ විදිහට බලන්න ඕනේ නේද ධර්මය දිහා. ඊළඟට මම තව කාරණාවක් කියන්නම් කියලා අපි පුංචි එකෙක් කරගෙන භාවනාවට යමු. දැන් ඔය ලාතමනසිකාරයත් වන භාවනාව කරන්න ඕනේ විග්‍රහය. හතිපට්ඨානයේ පටන් ගන්නකොට ඔබ අහලා තියෙනවද? ඒකායනෝ අයම්බික්ක මේ මග්ගෝ සත්තානා විසුද්ධිය ශෝක පරිද්දවා අහලා තියෙනවනේ. ඒ කියන්නේ මොකද්ද? එකම මගනේ නිවන් දකින්න තියෙන එකම මග මොකද්ද? වෙන මගක් තියෙන්න පුළුවන්ද? වෙන මගක් නැහැනේ. බුදුරණවහන්සේ වැරදුන්නේ නැහැනේ කොතනකවත්. ඔක විතරයි නේද එකම මග. ඇයි බුදුරණවහන්සේ පටිසමුප්පාදයක් කියමු කියලා තියෙන්නේ? නේ බුදුරණවහන්සේ තව තැනක් කියනවා පටිසමුප්පාදයක් දැක්කොත් සෝතාපන්න වෙනවලු නිවන් දකින්නවලු. තව තැනක් කියනවා පංච පාස්කන්ධය අවබෝධ කරොත් නිවන් දකින්නවලු. තව දැනක් කියනවා මේ බෝධිපාක්ෂි ධර්ම බැන්නොත් නිවන් දකින්නවලු. පටිච්චසමුප්පාදේ දකින්න නැතුව නිවන් දකින්න බැහැයිලු. බුදුරජාණන් පටලවලානේ අපි උන. පටලව නැද්ද? අපිද පැටලුණේ බුදුරජාණන් අපි පටලවලා. අපි පැටලුණා. පටිච්චසමුප්පාදේ හදිපට්ඨාන ඇතුලේ තිබී යුතුද නැද්ද? සතිපට්ඨාන ඇතුලේ පටිච්චසමුප්පාදේ අපට හම්බුනේ නැත්තම් බුදුරන් වහන්සේ හිස් වචන කියලාද නැද්ද? හිස් වචන කියලා. ඇයි? ඒකායන මාර්ග හතිපට්ඨානයක් කියලා නිවන් දකින්න තව පාටි සමුප්පාදේ කියලා බොජ්ජංගා කියලා ආයතන ගැන විග්‍රහයකු කියලා හිස් වචන ගොඩාක් බුදුරණ වහන්සේ කියලා. ඇයි? ඇයි එකම මග නිවන් මග සතිපට්ඨානෙ විතරයිනේ. වෙන මොකුත් තියනවද? ඉතින් වෙන මොකුත් නැහැ නිවන් මග කියලා බුදුරණ වහන්සේ කියලා තව හිස් වචන ටිකක් කියලා. පාටි සමුප්පාදයක් විග්‍රහ කරලා දීලා තියෙනවා. පාටිෂන් ඊළඟට පංච උපාදාන ස්කන්ධයක් විග්‍රහ කරලා බොජ්ජංග ටිකක් විග්‍රහ කරලා අනවශ්‍ය හිස් වචන ටිකුත් බුදුරණවහන්සේ කියලා. නේද? එහෙනම් මේ ඔක්කොම හතිපට්ඨානිය ඇතුලේ තිබිය යුතුයිද නැද්ද? ඔබට හම්බුණා හතිපට්ඨාන ත්‍රෝය ටික කරන වැඩේදී. ඔබට ඒක හම්බුනේ නැත්නම් හතිපට්ඨානිය ඇතුලේ ඔබ බුදුරණවහන්සේ හිස් වචන කියපු කෙනෙක් අනවශ්‍ය දේවල් නිකන් ඔහේ කඩට එන දේවල් කියපු කෙනෙක් කියලා පිළිගන්නේ නේද? ඒ ඉතින් අනවශ්‍ය දැන් ප්‍රායෝගික පුරුදු කිරීමට අමතරව නිකන් ඔහි අනවශ්‍ය දේකුත් බුදුරන් වහන්සේ කියවලා. පටිසමුප්පාදය කියලා පටි නාම රූප කියලා එකක් කියවලා විඥානය කියලා එකක් ස්පර්ශය කියලා මොනවද ප්‍රායෝගිකවට වැඩගත්කමක් නැති අනවශ්‍ය වචන ටිකකුත් බුදුරන් වහන්සේ කියවලා. අපට වෙනම ප්‍රායෝගික වැඩ පිළිවෙලක් ඒකායන මාර්ගය කියලා කියලා දීලා තව අනවශ්‍ය හිස් වචන ටිකකුත් කියවලා. අපට එහෙනම් ඔය ඔක්කොම සතිපට්ඨානිය තුල තිබිය යුතුයිද නැද්ද? ඕක අපට හම්බුනේ නැත්නම් සතිපට්ඨානිය තුල බුදුරජාණන් වහන්සේගේ සම්බුදු බව අපට හම්බෙලාද? නෑ. එහෙනම් මේ සමුදය හොයන තැනදී අපට ඒකායන මඟ නිවන් මඟ වෙනකොට ඒ නිවන් මඟ තුල සියලු ධර්මය බුදුරජාන් වහන්සේගේ අන්තර්ගත විය යුතුයද නැද්ද? විය යුතුයි. අපට එහෙම හම්බ වුණාද බලන්න. අපට අනිත් ඒවා නිකන් ඔහි හුදු දැනුමක් විතරක් වුණාද බලන්න. ඒව මේ විෂයක් නේ ඉගෙන ගන්න. එහෙමද වුනේ ප්‍රායෝගික ප්‍රතිපදාවේදී හම්බ වෙනවද කියලා බලන්න. ඒ නිසා අපිට සතිපට්ඨානය හුරු කරනකොට අපට එහෙනම් පටිසමුපාදයේ දැකිය යුතුයිද නැද්ද? පටිසමුපාදයේ දැකිය යුතුයි. පටිසමුපාදය දැක්කොත් නේ සතිපට්ඨානෙ වැඩෙන්නේ. නිවන් මාර්ග වැඩෙන්නේ. සෝතාපන්න වෙන්නේ. අරහත් ත්‍රිපන්තේ. එහෙනම් ඒ සඳහා උත්සාහ කරන්න.